දැන් වෙන කවුරු ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති කෝ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විවිධ නගරේ බෝධ්‍යාන අරණ්‍ය සීනාසනේ පදනම් කරගෙන පවත්වාගෙන ලබන භාවනා වැඩමුළුවේ දෙවන දවසේ ඉසෑම දවසකම ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරගෙන තිනවා අද දවසේ ඒ ධර්ම දේශනාව සඳහා ලැබිච්ච කාලයයි. ඉතින් අපි එකම පිරිසක් එකම වහලයක් අතර නැවත නැවත හමු වෙන නිසා එකම සූත්‍රයක් අනුව මේක දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි මම අදහස් කළේ. ඒ අනුව මේ දේශනා මාලාවටම මුල් වෙන්නේ සර්වජන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම දේශනා කරන දයි වාර්තා වී ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයෙන් මේ ධර්මචක්‍රය නැත්තම් සර්වජන් වහන්සේගේ පණිවිඩය ශාසනය පෙරලෙන්න ඇරියා ක්‍රියාත්මක වෙන්න ඇරියා. ඉතින් ඒ සූත්‍රය අහනද පස්වක මහණුන් සම්බන්ධ වුණා. ඉතින් ඒ හිලා සර්වඥාන්සේ මුලින්ම ඒ පැවිද්දෙකුට නැත්තම් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙකුට අතහල යුතු නොකල යුතු අන්ත තමයි ඉස්ලාම් පෙන්ලා දුන්නේ. ඒක බුද්ධ ශාසනය බොහෝ ප්‍රසිද්ධ කාමසුකල්ලිකාණ යෝගය, අක්කතිලමතාණ යෝගය කියලා දෙකකට වෙන් කරලා පෙන්නනවා. කාමයන් කෙරෙහි ඇති දැඩි ආශාව සහ ආත්ම ක්‍රමතය නැත්නම් ආත්මයේ දැඩි තැවීම කරන අක්කතිලමතාණ යෝගය. මේ දෙක වෙන් කරගත්තට පස්සේ නැත්නම් නොකලී නොපනක්කම් දෙකක් අයින් කරගත්තට පස්සේ කළ යුත්ත මොකද්ද කියන අදහසින් ඉදිරිපත් කරනවා ඒතේ තේ වික්කවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා මේ අන්ත දෙක අතහැරලා මධ්‍යමාවතෙන් තමයි මම බුදු වුනේ මධ්‍යමාවතෙන් තමයි මම අවබෝධය ලැබුවේ කියලා මේ මධ්‍යම ප්‍රතිපදාවක් කලයුත්තක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් විදිහට දවසන්ති ඉදිරිපත් කරනවා මේ ප්‍රතිපදාව නම් අපි කුංචි බුද්ධඝම් කාලේ පවා දන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ අදහස ඉදිරිපත් කරාට පස්සේ තමන් වහන්සේ බොහොමඩ මුලදී සාක්ෂාත් කර ගන්නා ලද ඒ සර්වඥතා ඥාණය සත්‍ය හතරකට පිටු කරලා ගොනු කරලා කෙනෙකුට මතක තියාගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් පළවෙනි මේ ඉදිරිපත් කරන්නේ දුක්ඛ පිළිබඳ සත්‍යය. දුක්ඛ සත්‍යය කියන්නේ ඒකේ තියෙනවා කාටත් තේරෙන කටුක වූ දුක් වර්ගයක් ඒවා අපි කියනවා ජාතිය වශයෙන් ඉපදීමේදී ඇති ප්‍රසූත වේදනා ආදී දුක ඊට පස්සේ ජරාවටපත් වීම, දිවීමටපත් වීම නිසා දත්තලීම, හමරලි වැටීම, කෙස්පැහිම, හස්නොකනියාම වගේ දි รา යාම නිසා ඇති වෙන දුක්, ඊගාට කියන ව්‍යාධිය, ඒ කියන්නේ එකදා වුණ, තුන්දා වුණ ආදී වශයෙන් ඇඟට එන විවිධ රෝග ඊට පස්සේ අවසානයේ මාරදෝක. ඉතින් මේවට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. ඒවා කටුක කටුකරෝසන දුක්. ඒවා තවන සහ පෙළන ගතිය යුක්තයි. ඉතින් ඒක විපර්යායෙන් කවුරුත් කියලා දෙන්න ඕන මෙන්න මේකයි දුක කියලා කවුරුත් ආන. නමුත් මේ දුක පිළිබඳ සත්‍යයේදී සර්වඥන් වහන්සේ ඊට යටින් කියන අපිට හිතට වද දෙන තවත් අර වගේ කටුකරෝසන නොවන දුකක් පෙන්නනවා. අපි ස්ථිරව තියන්න ඕනෑ කියලා නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න දේවල් පෙරලෙන දුකටපත් වීම නිසා ඇති වෙන දුක විපරිණාම දුක කියලා කියනවා. අපි ආශා කරන වස්තු වෙනස්යක් වඩපත් වෙනවා. තිබ්බ හැටියට තියන්න බෑ. තියන්න නම් හරියට නඩත්තු කරන්න ඕන. කොච්චර නඩත්තු කරත් කිසිම දෙයක් එහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා විපරිණාම දුක කියලා. ඒ විපරිණාම දුක මානවයාට නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මනුස්සයාට නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒක පිළිගන්න කැමතිත් නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හරියට පහළට දාන ගඟක් නතර කරන්න හදනවා වගේ ඉතින් අපි විවිධ කොටු තාප බැඳගෙන උත්සාහ කරනවා. නමුත් ඉන්නේ ඉන්නේ තත්වය උග්‍ර වෙනවා නැත්තම් ආතතිගත වෙනවා නැත්තම් අසහනකාරී වෙනවා. ඒකට කියන විපරිණාම දුක්ඛය. ඊළඟට කියනවා සංඛත සංස්කරණය කරන ලද දුකක් මේ විපරිණාමයටපත් වෙන දේ එහෙම නොවෙන්න වෙනස් වෙන දේ වෙනස් නොවීම සඳහා ගන්න වෙනස් කිරීම අපි කරනවා මම මෙහෙම යෝජනා කරනවා අරයා මෙහෙම යෝජනා කරනවා নানা ආකාරයේ වගේ නව ප්‍රතිසංස්කරණ ඇති කරන මේ සියලු සංස්කරණ කිසිම කෙනෙක්ගේ හිත සුවපිනිස හිතූ පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒව අන්තිමට ඒ තමන් හරියට මේ දී ඇති තත්ත්වයන් යටතේදී දෙපැත්ත කාරණා සලකා බලලා යෝජනා ව්‍යවස්ථා ඉස්තර කරා ඊගාව චිත්තක්ෂණයේ ව්‍යවස්ථා යෝජනා ඔක්කොම බොල් දෙයක් පාඩපත් වෙනවා පුස්සක් පාඩපත් වෙනවා ඒකට අර යෝජනා කරපු එකනාගේ ආත්ම ශක්තියක් ඒ නැත්නම් එයාගේ කීර්තිරාමයක් අභාවයට යනවා තර්ජනට ලක් වෙනවා අමේක සංස්කාර දුක ඉතින් මෙන්න මේ ආකාර හතර දුකක් මේ ලෝකේ පිරීලා තියෙනවා ඉතින් මේ හතරම බැලුවොත් මොකද්ද න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ කොචිත් න්‍යායෙම නැත්නම් කම්ම න්‍යායෙම නැත්නම් උතු න්‍යායෙම නැත්නම් බීජ න්‍යායෙම කියලා. ඉතින් මේ න්‍යාය ධර්ම හඳුනන්නේ නැතුව අපි මේවට වැට කඩළු බඳින්න ගියාම පුදුමාකාර දැරීමක් වෙහසක් අපිටපත් වෙනවා. ඉතින් ඒ නිසා සර්වඥන්තේ සඳහන් කරනවා මේ දුක, ලෝකේ පවතින දුක, ඒ කාලේටම බාර ගන්නට. මේක පිළියම් කරන්න බෑ. මේක පිළියම් කරන්න බැරි නිසා ඒකේ තාලේ බාර ගැනීම තමයි ඉස්සල්ලාම සත්‍යක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. අසුචි පිළිච්ච කලයක් අරගෙන අපි ඒක පිටින් පින්තාරු කරාට කොච්චර කෙරුවක්වත් ඒ කලින් අර ඇක්චුලි අසුචි කියන තාකල් නැත්නම් අමුමස් පිළිච්ච කලයක් වුණේ අමුමස්ෝ අසුචි කලයක් පිටින් කොච්චර පින්තාරු කරත් ඒකෙන් වාහින්නේ ගඳයි ඌරුණු තෙලුයි කිසිම පිරිසුදුකමක් ගැන හැඟීමක් නෙමෙයි. ඉතින් මේක අසුචි පිළිසි කාලයක් කියලා බාර ගන්න එක තමයි දුක්ඛ සත්‍යයෙන් කියන්නේ. ඉතින් මේ දුක්ඛ සත්‍ය ලෝක ලෝකායත විශ්යන් වශයෙන් අපි දන්න ශිල්ප අපි දන්න සාත්‍ර අපි දන්න දැනුම් සම්භාර වලින් කරන්න හදන්නේ මේ දුකට පිළියම් වෙන එක. පිළියම් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි යන්නේ. නමුත් ඒ වෙනුවට සරුවචන් වහන්සේ මතක් කරනවා මේ දන්නා දුක, පේන තියෙන දුක, ප්‍රකට දුක වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද? කෘත්‍යය ඒක ආත්මසින්ම අවබෝධ කරගන්න එක. අපිට පේන්නේ පටු දැනුමට අපිට අදාළ පුංචි ටිකක්. නමුත් ඒක ආත්මසින් අවබෝධ කරන තරම් විභව ශක්තියක් අපේ හිතේ තියෙනවා. ඒ විභව ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි අපිට දැනට එළඹෙච්ච මේ කුංචි දුකේ සීමා වෙන තාක්කලයක් නැති කරන්න හදන තාක්කල්. කලියුත්තේ දුක හාත්පසින් අවබෝධ කරගන්නයි. ඒ නිසා සංකෝපන වික්‍රේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය අන්තිමේ වික්‍රේ චක්කෝමුදපාදී ඥානමුදපාදී කියලා කියනවා මේ පේන දුක හරියට වතුරේ පාවෙන අයිස් කුට්ටියක උඩමත් වෙලා තියෙන කෑල්ල වගේ. යට ගොඩාක් මේක තියෙනවා. සාමාන්‍ය කියනවා 9න් 1යි 10න් 1යි උඩටමත් වෙන්නේ තුසු ඔක්කොම වතුර යට තියෙනවා. ඒ වගේ තේන <clears throat> දුක ආත්පසීම දන්නවනම් අපිට මතක් වෙන උඩ තියෙන කුට්ටිය කඩලා දැම්මට අයිස් කුට්ටියකේ උඩටමත් වෙන කැලේ කඩලා දැම්මට තව යට තියෙනවා මම තියෙනවා. ඒ වගේ විශාල කුට්ටියක් මේක යට තියෙනවා කියලා දැනගන්න එක අර දුක පිළිබඳ අවබෝධයේ ගැඹිරක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. එහෙම අවබෝධ කරගන්න යනකොට හීනමානසයිත ඇත්තෝ දුස්සීල ඇත්තෝ එහෙම නැත්නම් මේක දේශයෙන් කරන්න පුළුවන් කියන හැත්ත බොහෝ කොට වෙහෙසටපත් වෙනවා ක්ලාන්ත භාවයටපත් වෙනවා මේක ඉවරයක් කරන්න බැරි වෙනවා නමුත් සර්වඥාන්සේ තමන් වහන්සේ වශයෙන් මම ඒක ඉවරයක් කළා කියලා කෘත ඥානයක් ප්‍රකාශ කරනවා දුක පිළිබඳ කෘත ඥානයක් සංකෝපන වික්‍රේ දුක්ඛං අරිය සත්‍යං පරිඥාකාන්තිමේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියලා මම ඒක කෙලවරක් කරා. දුක පිළිබඳව දතයික සියල්ල දැනගත්තා. මේක සර්වප්‍රතා ඥානයට අරහත් ඵල සමාපත්තිය ඥානයට විශාල රුකුලක් වුණා. ඊට පස්සේ ඒක මේ පස්වක මහානන්ත මතක් කරලා දෙනවා දුකේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. සත්‍ය ඥානය නම් මේ ලෝකය පිළිලා තියෙන දුකක බව පිළිගන්නේක පරාජය පිළිගැනීමක්වත් හීනමානයක්වත් මේ මේ නැස්චාත්වාදයක්වත් උච්චිතවාදයක්වත් නෙවෙයි. ඒක සත්‍ය නිසා. ඒ සඳහා කල යුත්තේ මොකද්ද? මේ පේන දුක මාර්ගයෙන් සියලුම දුක් නැත්නම් දුක හාත්පසින් හැම පැත්තෙම අවබෝධ කරගන්න එකයි කල යුත්තේ. ඒ කල හැක්කක් බව තුමිනියකින් ආපන් කරා. අද දවසේ අපි ගන්න හදන්නේ ඊගාව ආර්ය සත්‍යය එවනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. උදය කියලා කියන්නේ හටගන්න දුකේ හට ගැනීමට හේතු වෙන කාරණා. ඉතින් අපි අර ඉස්සෙල්ලත් අර දුක ගැන මතක් කරනකොටත් අපි කවුරුත් දන්න ප්‍රකට දෙයක් තමයි අපි මේ දුක නැති කිරීම සඳහා බාහිරය තමයි සකස් කරන්නේ. බාහිර ලෝකේ සකස් කරනවා එහෙම නැත්නම් මේ අපි ඉදිරිපත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආමිෂ දේවල් අපි සකස් කරනවා. එහෙම නැත්නම් ඇහැ, කන, දිව, නාසය, කය, මනස කියන අපේ ඉන්ද්‍රයන් සකස් කරනවා. මේ සකස් කරමින් සකස් කරමින් අර වාහින දුක නැතිකරන්න ගන්න උත්සාහය පෙන්වන්නේ ගිනි අඟුරක් අතට ගත්ත මිනිස්සේ අත පිට නිසා අතින් අතට මාරු කරනවා වගේ. මේ යතින් ඒ අතර මාර්ගෝන යති මේ අතර මාන සීග්‍රේ මාර්ගකට මාර්ගකට ගියාට ඒක අත්හරින තාක්කල් කවදාකවත් එකෙන් සැපක් නැහැ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියෙක් ඒකේ තියෙන වේදනාව නිසා කුෂ්ඨේ කසනවා. කසන්න කසන්න කසන්න සැපක් ලැබෙනවා. නමුත් කුෂ්ඨය වන වෙනවා. ඒක නිසා ලෝකයාගේ මේ බාහිර දැනුමට දක්වන ආශාව අනේ මේ කුෂ්ඨ නිසානවත් මේ කැහිමේ සැපේ තියෙන කියලා ඒ කහන්න හම් වෙච්ච අවස්ථාවත් කහන ගතියක් කුෂ්ඨියේ හොඳ ලකුණක් විදිහට බල බල අපි කුෂ්ඨේ කසන එකයි කරන්නේ. නමුත් හාත්පසෙම කුෂ්ඨේ කියන්නේ දුකක් බව තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ කැසිල්ලෙන් කුෂ්ඨේ සම්නිප වෙන්නේ නැහැ විලාල් වෙන එකයි වෙන්නේ කියලා. නමුත් මේ දුක්ඛ සමුදය පෙන්ලා දීමේදී සර්වචත්තනාංශී හාත්පසෙම වෙනස් වූ බොහෝමත්ම විප්ලවීය ක්‍රමයකට පෙන්ලා දෙනවා. ඒකට බාහිර කිසිම සම්බන්ධයක් නැති අභ්‍යන්තර අපි සාමාන්‍යයෙන් බෞද්ධ ජනතාව අතර තියෙන මේ කෙලස් ටිකක් වලපාන. ඉතින් කෙලස් වලිමුත් අපේ මතකයට බාර ගැනීම සඳහා උනාට මතක් කරනවා තෘෂ්ණාව නැත්නම් තණ්හාව කියන මේ තනි ක්ලේශය තමයි මේ දුකට හේතුව. ඉතින් ඒකයේ දුක සත්‍ය පෙන්නකොට යායන් තන්නා පොනෝ භවිකා නන්දිරාගතාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයතිතං කාම තන්නා භව තන්නා විභව තන්නා කියන ඒ වචන ටිකෙන් තමයි මේ තෘෂ්ණාව අර්ථකථන දෙන්නේ යායන් තන්නා යම් වූ ඒ තණ්හාවක් පොනෝ භවිකා පුනර්භවයක් ඇති කරන භවයන් ගැටලන තණ්හාවක් තියෙනවා පොනෝ භවිකා නන්දිරාගතාගතා ඒකට තෘෂ්ණා සහගත ප්‍රීතියක් පහළ වෙනවා නන්දිය කියලා. ඒ නිසා මේ දේවල් වල දේවල් කෙරෙහි බොහෝ විට බාහිර දේවල් එහෙම නැත්නම් අපි කියන උපදී සම්පatti යමක් කමක් අපි කියලා කියන්නේ අන්නේ යමක් කමකට අපි කැමැත්තක් ඇති කරගන්න. නන්දි රාග සාගත తත්‍ර తත්‍රාදි නන්දි. මොන දේද අහු වෙන්නේ ඒ දේට බැහැ. ඒක හරීම වූ නියමක් ඇතන කියන්නේ අපි දැන් මේ ඉන්න භවයේ ගත්තොත් අපි මේ භවයේ අම්මටයි තාත්තටයි දූ දරුවන්ටයි නන්දමටයි මාමටයි නෑදෑයින්ටයි ආණ්ඩුවටයි කාලගුණයටයි මේ දේශගුණයටයි මේ රටටයි අපි ඉතින් බැඳීමක් ඇති කරනක ජාති මාමකත්වයේ නැත්නම් දේශ මාමකත්වයේ කිය මේ මාමකත්වයක් ඇති කරගන්න. මේ මාමකත්වයක් ඇති වෙන්නේ ඒකට කවුරුද ඇඟිල්ල පොවන්න આવොත් අත තියන්න આવොත් විශාල තරහක් ඇති කරගන්නවා. ක්‍රෝධ මාන ඉරිෂ ඇති කරගන්නවා. ඒක අපි යුතුයකමක් අපි අනිවාර්යම කළ යුත්තක් කියලා දැඩි දැඩිමකට ඇති කරගන්න. නමුත් බුදුදාන් වහන්සේ පෙන්වන පුනර්භවය අනුව අපි ගියාත්මත් ওই වගේ මොකද්ද අල්ලබදාගෙන හිටියා. හැබැයි දැන් ආකාර විශයක් මතක නැහැ. ඒ දේවල් ඉබ දැන් රැකෙනවද? එදානම් අපි පණ වාගේ, ඇයි බබා වාගේ කියන රටකට හිටියා. දැන් මොනවක්වත් මතක නැහැ. දැන් ආපු තැන අල්ලගෙන බුද්ධුම විදියට පොළවේ හැපි හැපි ඒක රකින්න හදනවා. මේ වගේම කවදා හරි මේක අකමැති අප්‍රියදායක කටයුකට අභාර දෙලා මැරෙන්න වෙනවා. මැරුණාට පස්සේ ගිහිල්ලා ඊගාව අල්ලන එක අර වගේම අල්ලබදා ගන්න. අල්ලබදා ගත්තට පස්සේ අපි මෙතන අල්ලබදා හිතේ බවක් අපිට මතකවත් නැහැ. කොච්චර ඒක අවිද්‍යාව සහගතද කියනවනම් අපි යම් අවාසනාවන්ත අකුසල කර්මයක් නිසා අපහාය නිරිසතෙක් වුණොත් ඒ නිර්සකා ඒ අපාය භවයට බැඳීමක් ඇති කරගන්නවා. අපායෙන් මැරිච්චාම ඇත්තටම හොන්තනකට යන්නේ. නමුත් නිර්සකාට බෑ ඒ මරණය බාර ගන්න. ඒ ඒ අපායේ නිර්භාවයට කැමති. මේක කියනවා තත්ත්ව තත්ත්වාවේ නන්දේ. ඒ ඒ තන අල්ලනවා. බෝසත් චරිතක සර්වඥන් වහන්සේ ඉන්දියාවේ ඒ හිමාල පර්වතයේ ප්‍රාන්තයේ තපස්සේ වශයෙන් ගත කරන කාලේ ඉන්දියාවේ ඉඳලා කියන රජ කෙනෙක් ඒ හරියටම ඒ පෞද්ගලික දවස්වල අර මුස්ලිම් රජ කෙනෙක් අර මුම්තාස් මහල් කියන තමන්ගේ දෙවිනාශ නැති වුණාම පුදුමාකාර දුකටපත් තව තාජ් මහල් මාලිකාව හදලා තියෙනවා දැන් ලෝකේ මේ විශ්මිත වස්තු වලින් හතෙන් එකක් වඩපත් කරලා. ඒ වගේම සිද්ධියක් තිබිලා තියෙනවා ඒ රජ මාලිකාව හිටපු අග්‍රමහේෂිකාවට ඉතාමත්ම සුන්දර ස්ත්‍රියාවක් මේ රාජ්‍යක දෙන්න තියෙන සැප සම්පත් දීලා සැප කරනකොට අකාල මරණයක් කියලා. ඉතින් මේක රාජ්‍යවන්න මොන තාලෙන්වත් පිට ගන්න බැරුව Taman නිදා ගන්න කාමරේ අර මේකේ අන්තමයිකාවගේ ශරීරය බෙහෙත් තෙල්වල ගල්වලා වීදුරු කූඩුවක තියාගෙන උදේ ඉඳලා හඳගෙනකම් බල බල තැවෙන ගැටයක් තිබිලා තියෙනවා. රටේ රාජකාරී වෙලක් නැහැ. රාජ්‍ය සභාවේ කටයුතු කරන්නේත් නැහැ. ඉතින් මිනිස්සු දන්නවා රාජ්‍යක මුසුප් වෙලා ඉන්නේ මුසපත් වෙලා ඉන්නේ. ශෝකයෙන් කියලා ඔහම ඉන්න දවසක අර තපස්සරයා අජිරෝන්ගේ මහල්ලා උයන්ට ඇවිල්ලා කියනවා මේ දුනු මිරිස් හොයාගෙන යන ගමනකදී. ඒකට ඒ තරුණයෙක්ගෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් අහනවට කියලා අපේ රට හරි අවාසනාවන්ත විදියකටපත් වෙලා තියෙන්නේ මේ රජතුමාගේ මේ මේ මුසුක්ක භාවය දුක් මුසු භාවයෙන් ගලවන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා කොච්චර කාලයකට මේ අඳුරු අන්ධකාරය අපේ රටට තීරදන්නේ ඊට පස්සේ තපස්සරය කියලා කියනවා මට ඕන නම් ඒක ගලවන්න පුළුවන්. මේ දේවිනාගේ දැන් කොහෙද ඉන්නේ කියලා රජුන්ට පෙන්ලා දෙන්න පුළුවන් කියලා මේ හැකි සංඥාවක් පෙන්වනවා. ඊට පස්සේ වන්දාරිය ගිහිල්ලා රජුන්ට කියලා දිනවා බොහොම ඉද්ද බලසහිත තපස්සරෙක් ඇවිල්ලා ඉන්නවා. එයාට පුළුවන් ඔබතුමාගේ දුකට සුප්පසු භාවයට හේතුවක් වල දෙන්න කරවසේ රජු උජහට උයනට ගිහිල්ලා තියෙනවා තමන්ගේ රාජවණ්ඩේ කියලා අර තපස්සරයට වැටලා කතා කරලා කියනවා මට වෙන ලෝකයක් නැහැ එකයි තියෙන්නේ මේ මගේ දෙවිනාශය දැන් කොහෙද කියලා දැනගන්න. ඊට පස්සේ ඒ තපස්සරයා තමන්ගේ බිනිවාතානුසුති ඥානෙට <clears throat> ඉස්සර බල්ලක්වලු දැන් ගොම කුරුමිනියෙක් කියලා ඉන්නවා. ඥාන සතේ ගොම කුරුමිනිය ඥාන රජු කර කදාපත් මේක වෙන්න බෑ. මේ වගේ ලෝකෙමින් ලස්සනම කාන්තාවක් වෙලා ඉඳලා කොහොමනම් ගොම කුරුමින් ආත්මයක් ලැබනවාද ඒක මේ තපස්වලට වැරදිලා කියලා. ඊට පස්සේ මහා බෝසතාණන්ස්කෝල එහෙමනම් මට ඕන නම් ගෙන්නන්න පුළුවන් කියලා. මෙතන ගෙන්නලා පෙන්නන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජුරුත් වල එහෙම වුණොත් නම් මට විශ්වාසයක් පහළ වෙයි කියලා මේ ගෙන්නන්න. ඊට පස්සේ ගොම කුරුමින් පොළේ මතුනළු විශාල ගොම් බෙට්ටක් අරගෙන පහකට උඩ තියාන ඔළුව බිම තියාන පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තල්ලු කරන තල්ලු කරන යනවා. ඊට පස්සේ රජුරුත් වලු මේක ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන්. නමුත් මේ මතින් කොහොමද අපි පිළිගන්නේ මේ මගේ බිසුණාසෙත් කියලා. එහෙනම් කිව්වල ඕන්න මම ඉර්ධි ප්‍රාත්‍යාරේ පාලා මේ ගුමන් කුරේනට යන් කතා කතා කරන්න දෙන්න කියලා. සජීවවල ඒක කෙරුවොත් මට විශ්වාස කරන්න. ඊට පස්සේ ගුමන් කුරේන කිව්වලු මම මේ ආක්‍රමයිකාවසින් ඉන්න වෙලාවේ මගේ සුන්දර රූපෙත් ඔබතුමාගේ ඒ මාන්නෙත් නිසා මම පුදුමාකාර අකුසල කර්ම රැස් කරගත්තා. මට කවදාකවත් ධර්මයක් පැත්තකට එහෙම නැත්තම් මේ පිනක් දහමක් විහාර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හම්බුනේ නෑ. ඒ නිසා මට මේ ඉරණමටපත් වුණාට ඔබට සාප වේවා කියලා. ඒකද කිව්වලු මට දැන් මේ මම තල්ලු කරන ගොමු ගොම බෙට්ට තරම්වත් ඔබතුමා මට වටිනවා. කියලා අර ගොම බෙට්ට තල්ලු කරන ඈතින් ඈතින් ගියා. ඒ අල්ලාගත්ත දේ ඒ තරම් අපි ආස කරනවා. ඊට පස්සේ අපි ලෝකයේ තියෙන ඕනම නිදහස කාරණාවක් අර ගොම කුරුමිනා ගොම් බෙට්ටට කියන කතාව තමයි කියන්නේ. ඉතින් අපි හිතන එක මානව ජීවාස්කමක් කියලා. හැබැයි අපිට මතක නැහැ ඒ අල්ලාගත්ත අහුවන දේ අල්ලාගෙන කෑ ගහන්න අපේ තියෙන මේ පතු මානසිකත්වය නිසා මුළු භවය හෝ විශ්වය හෝ අන්සතුන් අන්මනුෂ්‍යෝ හිතන පතන දේවල් අපිට සම්පූර්ණම කියනවා. ඒ නිසා මේ తත්‍ර తත්‍ර ආධිනන්දනය කරන මේ තණ්හාව සෑහෙන මුවා කිරීමක් කරනවා. අපේ පටුත්වයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ හිත කියතන ආදර රජ මාලිගාව සෑදී කියලා අපි යමක් අල්ලගත්තද කිසිම මුසුක් වෙලා එහිම ඇලි ගලි වාසය කරනකොට අපි නිකන් හරියට මත්පැන් බීපු මිනිස්සේ ඒ මත්පැනේ මත් වෙලා ඒක තමන්ගේ රසයක් කරගන්නවා වගේ. එහෙම නැත්නම් සූදු කෙරෙන්න කිය මනුස්සයා සූදු අන්තුවා එහි ජීවි ගත කරන්න වාගේ මේ තෘෂ්ණාව පුදුම විදිහට අපිව හැබැයිකට ලක් කරනවා. තත්තර සත්‍යාභිනන්දනී ඒක තුන් වලල්ලකින් තුන් වාක්‍යකින් අපට පහර දෙනවා එකක් තමයි මේ කාම තණ්හාව. කාම තණ්හාව කියලා කියන්නේ මේ ඇහ කන දිව නාසය කය මන කියන විදුරන්ට ගොදුරු වෙන රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ තා ධර්ම කාරණා කෙරෙහි ඇති ආසාව. මේකට ආමිෂ ආසාව කියලා කියනවා. මේ ආමිෂයේ තියෙන ස්වરૂපේ තමයි කිරන්න මයින්ද පුළුවන් ගැටි. රූප මෙච්චරයි, ශබ්ද මෙච්චරයි, ගන්ධ මෙච්චරයි, රස මෙච්චරයි, පහස මෙච්චරයි කියලා මයින්ද කිරන්න පුළුවන් ගැටි. ඉතින් ඒක අපි දිහිකට බඳනවා. එහෙම නැත්නම් අචීතනාගත හිතවිලියට බඳලා අපි සේවාවල් කරනවා අපි බඩ විතරක් ගන්න. අතිකාල සේවාවල් කරනවා සුඛෝපභෝගී වීම සඳහා. ඊට පස්සේ අපි නොකරන නොවිඳින දුකක් නැහැ. බඩ රසාව වෙන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේ කන දිවනාශය කය මන කියන මේක පුණ්‍යවත්. නමුත් මෙතනදී පුංචි අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකද පු탁ඥයට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ රූප මෙච්චර ප්‍රයෝජනෙ සඳහා අවශ්‍යයි මේ ටික අතිශෝක්තිය කියලා ප්‍රයෝජනවත් තැනක ඉඳලා අතිශෝක්තියට පයින්නේ හිම මායෙම ඉර පුතර්ජනට අහු වෙනවා. නිසා ප්‍රයෝජනීය සලකලා තමයි අපි පාවිච්චි කරන්නේ. කොයි දේ. මොකද කරගෙන කරගෙන යනකොට කකා කකා යනකොට මේක නැති වුණත් කමක් නැහැ කියලා අතිශෝක්තියට එනකොට අපි ගන්නේ අපේ මත මතාන්තර අරගෙන මේක අතිශෝක්තියක් නෙවෙයි මම මේක සාධාරණීකරණය කරනවා කියලා ප්‍රයෝජනීය සලකලා කරන දැනගිලා අතිශෝක්තියට පන්නව දාන්න. මල පන්නව දාන්න. ඉර පන්නව දාන්න. ඕදාන පුතර්ජනය කියන්නේ. ඒකම සත්හන කොටත් අපිට යම් ප්‍රමාණයක් සද්ද ඕනේ නැත්නම් කන වැඩ කරන්නේ. ඒ නිසා ඒකට බේසික් නීඩ්ස් කියන මූලික අයිතිවාසිකම් අවශ්‍යතා. නමුත් ඒක කරගෙන යනකොට මුතුන් එහාට අල්ලපු දෙමින් බාධා වුයි. මගේ කනක් සවුත් වෙයි. ඉස්සරහට නම් නරක දෙයක් අහන්න වෙයි කියලා ඒක අහන දේ අතිශෝක්තිය සුඛභෝගීත්වය කොතනින් පටන් ගන්නවද කියලා කිසිම දන්නේ ගන්ධක එහෙම නැත්නම් කන කෑමක මෙච්චරක් අපිට කාබෝහයිඩ්‍රේට් මේද සහ ප්‍රෝටීන් අවශ්‍යයි මෙතින් එහාට ගාවොත් ඇඟ තරබාරු වෙයි නැත්නම් ලෙඩ වෙයි කොලෙස්ටරෝල් හැදෙයි heart attack හැදෙයි කියලා මායිම තේරෙනවා ඒ වගේම පහසට ගියාම ඥානේන ඥාන වහන අඳුර කියන දේවල් කොට්ට මෙට්ට ඇඳ ඇතිවිලි වල මේවා අවශ්‍යයි මනසකට මොකද අවශ්‍යයි. නමුත් මෙතනින් එහාට මේක අතිශෝක්තියක් කියලා. මෙතනින් එහාට ඒක සුඛෝපභෝගීත්වයක් කියලා. කදාපත් Tamange මේ මේ බලනකොට ඇතිවිලා නැහැ. උන් උන් උගනි හතකට තමයි පුත්තජනය කියලා කියන්නේ. මේ පුත්තජනයාගේ වග නැත්නම් පුත්තජනගේ ස්වභාවය පෙන්වන්නේ ගින්නට ආශා කරන පළඟැටියාගේ ශ්‍රී ලංකාවක් එක්ක. පළඟැටියා පුදුමාකාර සතුටකින් තමයි ඒ ගින්නට පණ. එයා හිතන්නේ ඒක රත්තරන් කියලා. ඉතින් පැනනට පස්සේ වෙන්නේ මොකද්ද? එක්ක තාට්ටක් පිච්චෙනවා, එක්ක අටක් පිච්චෙනවා, ඒක කරගන්නවා. ඒ අපිට කරගන්නවා. ඌ කරන්නේ අර ඉතුරු තනිපිකෙන් සහ ඉතුරු අන්නෙන් ආයෙත් ගින්නට පයින්. ඉතින් ඒක දිහා බලනකොට අර බලන ඉන්න මනුස්සයන් ලොකු සංවේගයක් පහළ වෙනවා. මේ සතා තමයි දින හැම හැකියාවකම කරන්නේ ගින්නට පයින්. දහසක් හවචනාන්තේ ගන්න කිලි එළියට ඇවිල්ලා උන්වහන්සේ වෙනුවෙන්පත් වෙච්ච ඉදිරිතුණු පහනක් දිහා බලනකොට දැකලා තියෙනවා මේ සලබයෝ සමනලියෝ පළඟැටි ඇවිල්ලා මේ ගේනට පැනලා පිච්චලා ගඳ ගන්න උන්වහන්සේ පහන නිවන්න කියෙත් නෑ රත්තු වයින් කරන්න කියෙත් නෑ උන්වහන්සේ උදාන ගාතාවක් කියලා කියනවා මේ කිති ආයස්තති සත්තු තෘෂ්ණාව නිසා ඊටත් වඩා කිති ආයසෝල කියන සත්තු බවට පත් වීමේ හැටි විසතයි කියන හැම එකම ගන්න ඉන්න පයින් තමයි ඒ වගේම ප්‍රසිද්ධ තවත් උපමාවක් තමයි අපිට බැරි වෙලාවක්වත් පැණි ඇලියක් නැත්නම් මේ පැණි කෝතලයක් වහන්න බැරි වුණොත් නොබෝ වේලාවකින් ඇඹලයන්ට මෙසේජ් එකක් පන්නේ යනවා. ඊපස්සේ රහු බැඳගෙන ඉන්නේ පුදුමාකාර ආසාවකින්. ඇවිල්ලිවර වෙලා පස්සට උඩ ධාන කර ඔළුව පල්ලෙහාට ධාන ඉතින් දී පැණි බොනවා අම්මා මුත්තා කාලෙවත් මෙච්චර මීපෙන් හම්බෙලා නැහැ කියලා බොන්න පටන් බොන්න බොන්න බොන්න සතා බර වෙලා හිමීදර මොම්බ ගිහිලා යනවා මීපෙන්. ඒත් ඌ හිතනවලු අඩු හයක් කියනවනේ. මට පුළුවන් අඩු හයෙන් ගැලවෙන්න කියලා තවත් තවත් පුරම් බොනවා. බොනකොට ඉස්සර අඩු දෙක යනවා. ඊට පස්සේ හතරක් තියෙනවනේ. තවත් කමක් නැහැ කියලා මීපෙන් හැමදාම හම්බෙන්නේ නැහැ බොනකොට තවත් අඩු දෙකක් ගියාම තමයිලු තේරෙන්නේ අර වාතේ පැණි පාසයක් වඩටපත් වෙලා ඒ හුස්ම කරලා ගන්නත් බෑ අඬු වලන්නත් බෑ දැන් සම්පූර්ණ අරකට ගිහිලා ඊට පස්සේ කොයි වෙලාවෙ පිටු අඬු දෙකක් යන්න කියලා දන්නේ ඒ තත්ත්වය වෙනකොට මුළු මීපැණි බෝතලේ හැම තැනම මෙවැනි ගිලී ගන්නාලට කොම්බින්කින් පිල්ලයක් ඒ නිසා සත්පුරුෂය දැක්කොත් එම අනේ මේ සත්තු කරගත්ත දේ කියලා ගොඩ ගන්න ගියොත් එකෙක් ගොඩ ගන්නකොට 10 දෙනෙක් යට නිසා අනේ නිසා සත්පුරුෂයෙක්ව අත තියන්නේ. අද තිබ්බොත් වෙන්නේ අහක යන පව් කොට සත්පුරුෂයන්ට වැඩි නිසා සෝසුසුම් හෙලනවා. අම්මේ මේ පණියට ඇඹලේ හම්බෙච්ච ඇඹලේ මේ පණි හම්බෙච්චාම මොන්න තරම් වටිනා ජයග්‍රහණය දහම්බුනේ පස්සේ නමුත් ඒකම උඩු පාසයක් වෙන්නේ. ඒ වගේම ගොඩවැඩ සංගරාවලියේ මේ ස්වාමීන් වහන්සේ කියනවා සංගේ යන ඇත්කුණට වහන කපුටා මට විශාල බුදලයක් හම්බුණා කියලා කකා කකා ගිහිල්ලා ගඟ මුහුදට ගිය උනාට පස්සේ මුහුදේ පා වෙලා ඇතුළටම යනකම් උනිකනලු කිසි කපුටෙක්ගෙන් බේරමක් නැතුව මට ඇත්කුණ කකා යන්න පුළුවන් කියලා. නමුත් කල් යනකොට යනකොට අන්තිමට හැම විතරක් ඉතුරුලා 61 එක අරක මොහොතට බැහැගත්තට පස්සේ දු තේරෙන්නේ දැන් පීනලා ගොඩේන්න බැරි තරම් මොහොත මැද ඉන්නේ කියලා අන්තිමට නයි. අනිත් වගේ මේ අභිනන්දනය කාම තණ්හා රැකෙන අභිනන්දනය ඒ සත්‍ය දිහා බලනකොට අපිට සංහිතිය පහළ වෙන්න ආසේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥන් වහන්සේට මේක ලෝක සත්‍ය දිහා බලනකොටත් පහළ වෙන්නේ ඒ වගේ අනුකම්පාවක් තමයි. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ තණ්හාව මේ තරම් පාශයක් වුණත් මේ තණ්හාව ඒ තරම්ම Taman විහිං කරගන දෙයක් වුණත් මේ තණ්හාව ප්‍රමාණ කරන්න පුළුවන් මේ තණ්හාවට තනි කර තමන් වග කියන්නේ. ඒ නිසා මේ දුක්කට හේතු වෙන සමුදය සමුදේ සත්‍යයක් වශයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ කුරුසිර කියලා යන ගැහිලක් නෙවෙයි. අපි ਸਰබ බල ධාරිත්වයටපත් පිළිලා. අපි යමක් හද විඳිනවා නම් ඒක අපි නිසාමයි. ඒ විදිහේ සැපක් නම් ඒ මම නිසාමයි මගේ කෙලෙස් නිසාමයි මම විඳින දුකක් නම් මගේ කෙලෙස් නිසාමයි. ඒක නිසා දෙවන්නේගේ සම්බන්ධයක් මේක නෑ. බාහිරේ මේකට උත්තරයක් නැහැ. ඇතුළෙමයි උත්තරේ තියෙන්නේ තණ්හාවමයි කියලා දැනගන්නකොට ඒ පෞරුෂත්වයක් ඇති කෙනාට මේකත් එක්ක හටම් කරලා ඒක ඉවරයක් කරන්න කියන්නේ. පෞරුෂත්වයක් නැති හීනමානයක් ඇති එක්කනට බුදුහාමුදුර කෙරේ තරහක් වෙනවා. එහෙම කවුරක්වත් ඕන කමෙන් දුක් විඳිනවාද? මේක අමතර නීතියක් නෙවෙයි කියලා. ඉතින් සමහරු දර්ශනයේ විදිහට නැති ඇත්ත මේක සර්බලධාරි දෙවියන් වහන්සේගේ මනාපේ කියලා දෙවියන් වහන්සේගේ අකමැත්ත wrath of the god කියලා මේකට හේතුව දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේට හේතු කරනවා. ඒ මට මතකයි මම ප්‍රසිද්ධ ධර්ම දේශනාවක කුවන් ධර්ම දේශනාවක පජිරාරාමේ නාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරා මිනිස්යාට මේ සත්‍යයට මුණ දෙන්න අකමැත්ත නිසා ඇතුළෙන් මෙන්න එකක් කියන අකමැත්ත නිසා මේ තණ්හාව ඒ වගේ මේක පුදුම මේ අධිකාරී ශක්තියක් සහිතයි. මිනිස්සුන්ට සාමාන්‍ය කල්පනා කරලා කොට ගන්න බෑ. ඒ තරම්ම කන්දක් පිටලා ඉන්නා වගේ යට වෙනවමයි. එතකොට මොකද කරන්නේ මේක මගේ හේතුවක් නැතුව කියන්නේ නැතුව කෙලස් කියන හේතුවක් නැතුව මේක දේවත්වයට හේතු කර. සර්වබද්ධාරිත්වයට හේතු කරලා ඒ දෙයයන් ආංශය පුදුම බලවත් කරගන්න. පුදුමාකාර ශක්ති සම්පන්නයි සියල්ලේ මුල දෙකක් නැහැ දෙයයන්ට හොදනකට කියලා දෙයක් නැහැ සර්ව ව්‍යාපී හැමතැනම ඉන්නවා සර්ව බලධාරී සියලු බලයන් සහිතයි අපි කරන සෑම දෙයක්ම ඒ පරමාත්මයේ එන ජීවාත්මයක් විතරයි අපිට තියෙන්නේ අපිට තියෙන්නේ මේ ඉන්න ටිකේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියලා ඉන්න එකයි ඒකට තමයි දෙයයන්ට අපිට මේ අවස්ථාව දීලා තියෙන්නේ කියලා අර අමාත්‍යික දෙයයන්ට දීලා තමයි නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සමුදේ සත්‍ය දිහා බලනකොට දෙයයන් ආංශේ අපි නැත්නම් මේ සත්‍ය නිර්මාණය කරුවට වැඩිය සත්‍ය විසින් නැති බැරි ගමන දෙයියෙක් නිර්මාණය කරගෙන ඉන්නවා කියන තමයි කියන්නේ. Tamanට කියන දේ හරියට යට ගහගන්න බැරි නිසා Tamanගේ සමීකරණය සම්පූර්ණ කරගන්න ඒ God එකට කියන්නේ God element නැත්නම් God particle දැන් ෆිසික්ස් වල වයන් හානුවාන් ගියාට පස්සේ ඒගොල්ල දැකලා තියෙනවා ඇති වෙනවා සහ සමගම කාලේ ඉතාම කුඩා ප්‍රමාණයකින් වෙනස් දෙයක් බවටපත් වෙන දෙයක් තිබිලා තියෙනවා බිග් බැං එකේදී ඊට පස්සේ තමයි මේ දේවල් ද්‍රව්‍ය බවටපත් වෙන නිසා පිප්පිතීම වෙනවා සහ සමගම බැලුවොත් ඒ කියන රූට් කෝස් එක මුල්ම ශක්තිය හොයන්න පුළුවන් ඒ නිසා දැන් මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ වෙනම පරීක්ෂණාගාරවල මේ ඉලෙක්ට්‍රොනකලයිටර් එකක් හොයාගෙන ඒ දෙක ගැටෙනවත් එක්කම බලන් ඉන්නවා මේ ක්‍රෝස් පාටිකල් එක හොයන. පටන් ගන්නකොටම එන පාටිකල් එක හොයන. ඒ මොකද ඒක නැතුව මේ සමීකරණය සම්පූර්ණ පිළිගන්න කැමති නෑ මේකට හේතුව තමන්මයි තමන්ගේම කෙලෙස්මයි ඒ නිසා තමන්ට මේකේ හොඳින් සටන දියත් කළොත් කෙලවරක් කරන්න පුළුවන් කෙනෙක් හිතන්නේ නැතුව තාමත් විශ්වාස කරනවා මේක ඒකාන්තයෙන්ම බාහිර දෙයක්. ඒ නිසා ඒ දියනාංශය පිළිබඳව තිබුණේ විශ්වාසය. ඒ වගේම විශ්වනීය විශ්වසනීයත්වය නිසා God particle කෝයි. ඇත්තටම බෞද්ධ කරන්න ඔය දෙල්ලම තමයි. බෞද්ධයත් කරන් හදන්නේ මේ මට මේ දුක පැමිණුනේ අසවල් කෙනා නිසා කියලා කියනවා. අපේ පුංචි පොත්වල දීලා තියෙනවා කැකිල කජුරන් මේ නඩු තීන්දුව ගැන කැසිල රජු ඉන්න කාලේ ගයක් හදලා තියෙනවා කටුමැටි ගයක්. ඒකේ හදුවට පස්සේ කඩාන වැටිලා ඒ මිනිස්යාට ලොකු අකරකැබක්. පස්සේ මේ මිනිසා කියලා රජුරවන්ට වැඳලා අස්වාන් දාගෙන බුදුන් දියන්න අහන්නේ මෙන්න මේමය මම කොන්ත්‍රාත් එකක් දුන්නා. ගේ හදලා දෙන්න කියලා මේ මිනිසා ගේ හැදුවා. ඒක දෙතබර වැඩිකම නිසා අදගෙන වට්ටා මට මෙච්චර හානි නැහැ. එනි ගැටේ රජුට වහාම තීන්දුව කරාලු කොන්ත්‍රාත් කාර්යය ගෙනලා මරන්න. ඉතින් මේ මිනිස්සේ ආවට පස්සේ මේ මිනිසා කිව්වලු දිගනාංශය ඇත්තමයි මම තමයි ගේ හැදුවේ. හැබැයි මේ මනුස්සයා මරන්නේ මගේ plan එකක් මොකක්වත් තිබුණේ නැහැ. අවාසනාවට වගේ මම මේ මැටි අනන්න ගත්ත කලේ කට පොට්ටක් ඇට වෙලා තිබුණා. ඒක නිසා මැටි දාක වතුරක් කරන වතුර වෙන්නේ. ඉතින් ඒක නිසා මගේ කිසිම ඇත්තටම කිසිම චේතනාවක් තිබුණේ මේ කුඹලා මැටි කලේ හදනකොට කට ඇද වෙච්ච එක තමයි ප්‍රධාන හේතුව. ඉතින් වහාම ඒ කුඹලා රාජසභාවට දෙනවා කියලා ඌට මනමලෝ දෙනවා. කුඹලක් වල ඇත්තටම මේ උන්නේ කලේ නම් ගත්තේ මගේ මේ පොලෙන් තමයි ඉති උනේ ඒ කටාඹන වෙලාවේ ඉස්රායිල් ගෑන් කෙනෙක් ගියා ඒ මනුස්සයා දිහා බලන් යනකොට සික්වේ අතයක් වුණා කට ඇදුවා කියන්නේ. ඒ අම්මන්දි ලස්සනයි අනිත් ඒ කලේ යමනකොට හතර පහකට ඉස්රායිල් ගියා. ඒ නිසා මට ඒක පාලනය කරගන්න බැරි වුණා මේ කලේ යමන්න කට ඇදෙන්න හේතුව ඉස්රායිල්ගේ ධර්ම කාන්තාව. ඔබ දන්නවද මේ මනුස්සයා? එහෙමයි එමය අසවල් ගමේ ඉන්න මනුස්සයා. අදිරු රාජීව කොහෙන්ලා ඒ මනුස්සයා මරන්න පුළුවන්. ඒ මනුස්සයා කියනවා මම මෙඩිකලේ වෙනස් කරන්න අදහසින් ගියා නෙවෙයි. හදිස්සිය මම ගෙදරකට යන රත්තරන් බට්ටිකවත්ව දාන්න ගියා. ඒ ආචාර්ය වෙලාවට දුන්නේ. ඉතින් මම ඔක්කොම ලැහැත්තිලා කිහින් යනකොට දුන්නේ. ඉතින් මම තුන් හතර සැරයක් යන්න ඕනවා. මම ලයි ලයි ගමනේ තමයි ගියේ. ඉතින් මේකෙන් මේ මහාන්‍යක් වෙයි කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ රාජ්‍ය ලෝකවල මේකට මට පාඩුක් තියෙනවා මම නඩු දැම්මේ නැදුවත් මේ ආචාර්ය කරපු වැඩේ නිසා තමයි කියලා පස්සේ ඒ මාත ඒ මාත හොන්තටම කහරරු හොඳටම සුපපත් මිනිස්සු ඒක මේ වැරද්දක් නම් වැඩිකාරයනවා තමයි ඉතින් ඒක නම් මට නම් ඒකට කියන්න හේතුවක් නැහැ මම පහුවෙදි කියුණා හැදලා ඉතින් බොහොම අමාරුයි ඉතින් සාර්ථක කරගන්න බැරි නම් ඇඟක් දුර්වලයි ඒ සාධුකෝල් දැන් කොහොම සර්වසාධාරණයි මනස ඇතලව මනවල පළල මරවල ඊළඟින් ඌල්ලා කරවන්නේ තියාඳුනේ. ඔය ඇතාගේ මම පාදනකොට මේ ඇට කට්ටක්ේම අනුවත් උභාහන්තේ තමයි යුද්ධයට ආගන්න හම්බ වෙන්නේ නැත්තේ. මම රත්තරන් බඩු දාන්න ඉස්සරහ පැත්තේ කඩේ මුදලාලිගේ බඩ අටි මහතයි මුස්ලිම් මිනිස්සේ. ඒ මිනිස්සයා පෑගුවොත් නම් ඇටකට ලේසි කියලා. පදිනවල හරියට. ඒක තමයි හරිය කියලා. සියලු දිනාම එකතු වෙලා අර මිනිස්සු අර මනසට බඩ පාකවල හඳු විසඳා. අපිත් උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න ඕනේ. අපි කවුරු හරි බලනවා අර තියෙන අපේ කෙනෙහිතර කැස්සට හිඹිසාර කැස්සට හේතුව බාහිර වෙයි. මුළු ලෝකේ විද්‍යාඥයෝ සේරම සැදී පැහැදී සිටිනවා අපිට හේතු කියන්නේ. රජුගන්දින පූජිතයෝ වගේ. උන්දලාට තමයි අපි මේ කියවන්නේ. උන් සර්වඥාන්සේ පෙන්වනා මේ ලෝකයේ තියෙන දුකක ඒ දුකට හේතුව උඹේ තෘෂ්ණාව. නමුත් අපි ඒකට කැමති නැහැ අපි හිතන්නේ තෘෂ්ණාව නිසායි මේ අපේ පරිශ්‍රණය ඇවිල්ලා තියෙන්නේ. අපි යමක් හොයාගෙන යන්නේ තෘෂ්ණාව නිසා. ඒක නිසා මහාන් ඥාන සූත්‍රයේදී සර්වඥාන්ත පෙන්නනවා තෘෂ්ණා තණ්හාව නිසා තණ්හා නිසාය පරිශ්‍රම. අපි මේ නව නිෂ්පාදන නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය සියල්ල වෙන්නේ තෘෂ්ණාවයි. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. මේකට කියන පරිේශන තෘෂ්ණාව කියලා. ඉතින් ඒක නිසා නව සමාජයේ විශේෂයෙන්ම මේ අවුරුදු 200ක් විතර කාලය විද්‍යානුකූල දියුණුව කියලා කියන්නේ මෙන්න මේ තෘෂ්ණාව තියෙන කෙනා හොඳ කෙනෙක්. ආලෝකව නිෂ්පාදනය කරනවා කියලා මේ තෘෂ්ණාවට තමයි Nobel Prizes දෙනවා, මැග්සීසි සම්මාන දෙනවා, අර award එක මේ award එක දෙනවා. ඒ තෘෂ්ණාව දෙන මනුස්සයත් මේ නිසා අසීමිතව හොයනවා. එතකොට ලාභය ලැබෙනවා. දහසකුත් පරික්ෂණ වැරදිලා එකක් හරි. හරි ගියාට පස්සේ ලාභයක් හම්බ හැම විද්‍යාඥයෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාව විශේෂයෙන්ම තියෙනවා. ඒක හොයාගත්ත විශේෂඥයා ඒක තමන්ගේ නමට පේටන්ට් රෙකෝඩ් කරන්න උත්සාහ කරනවා. නෝ රජය කියනවා එහෙම කරන්න බෑ මේවට අපි ෆන්ඩ්ස් දුන්නේ අපි. ඒක නිසා ඔයාලට දෙන්න බෑ. ඒකම අර මනුස්සයා කරන්නේ ඒ ලැබපු ලාභය නිසා ලාභයේ සමාකාරව බෙදා ගන්න බැරි වීම නිසා මේ මිනිස්සයා ඒකට දැස ගැනීමක් කරනවා මම තම රටේ යනවා කියලා වෙන රටකට ඒක පූජා කරනවා එහෙම නැත්නම් තමන් හොයාගත්ත නිෂ්පාදනය දෙන්නේ නැහැ ඔලු එලි කරන්නේ මේක කියනවා අජෝසනය කියලා ඒ තමන් හොයාගත්ත දෙයට ඇතුළට බහ ගන්නවා ඔය තමන්ට බහිර වැඩි කම කරේ බහ ගන්න අජෝසනය නිසා පග්ගහෝ දැඩි කොට ගැනීමක් වෙනවා මේ සත් මේ සත්‍යයේ එහෙනම් තමයි තම හොයාගත්තදී අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ කාටවත් නොකියතයි. දැඩි කොට බදාගන්න. මේ නිසාම සුඛම් පහළ වෙනවා. මොකද හේතුව අර තමන් හොයාගත්තදී ලැබෙන ලාභය එහෙම නැත්නම් ලැබෙන ප්‍රතිලාභ සියල්ලන් අතර සම වෙනවා දකින්න සොයාගත් එකට කැමතියි. මොකද තමන් තමයි ඒකට ආයෝජනය කරේ කියලා ඒක නිසා අජෝසනය දැස ගැනීම, දැඩි කොට ගැනීම, දැඩි කොට ගැනීම නිසා මසුරුකම පහළ වෙනවා. මසුරුකම පහළ වෙනවත් එක්කම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. එසේදී මනසයිකින් ආරක්ෂාව වීම සඳහා කටයුතු කරනවා ඒ ආරක්ෂක අධිකාරිය නිසා ඒ මනුස්සයාට ඡණ්ඩ දාන, සත්තු දාන, කලා විවාද විග්‍රහ තුන්තුම් පේසුඤ්ඤා අනේක පාපකාණං අකුසල දාම් අකුසලාන ධම්මාන සම්පවයි. මේ ආරක්ෂා ප්‍රශ්නේ ආපු ගමන් මේ මනුස්සයාට කෙනෙකුට දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ආයුධලින් පහර දෙන්න සිද්ධ වෙනවා. කලහ කරන්න සිද්ධ වෙනවා. විවාහ උග්ඝහ දැඩිමද දහරි වෙනවා. චුවන් චුවන් පේසුන්නම් කියනවා තෝ තෝ වරපල කියලා අයියෙන් කතා කරන්න සිද්ධ වෙනවා. මුසාවස් කියන්න වෙනවා ලෝකේ තියෙන සේරම කුසල කර්ම සිද්ධ වෙනවා. හැබැයි අපි හිතන්නේ නෑ ඒ තෘෂ්ණාවේ තියෙන පරිේශන කුච්චය නරක දෙයක් කියලා. ඒක නිසා අපි ඒ තෘෂ්ණාව අපේ මානවයික වාස්තුවක් කරගෙන තියෙනවා. අපේ මේ පරිේෂණ තෘෂ්ණාව මගේ එකක් කියලා අපි හිතන්නේ. නමුත් දන්නේ අපි මේ පහඳින්නේ මාරමස්සිනාගේ උගුලට කියලා. හම්බුනක් කමන්නේ හම්බෙච්ච දේ මානවය විසින් සූ සමසේ බෙදී යන්න අරිනවනම් එතකොටත් තේරුම තියෙනවා. නමුත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ප්‍රාගත මනස ඒක අල්ල බදා ගන්න. ඉතින් මේ විදිහට මේ තෘෂ්ණාවේ ස්වභාවය ਸਰවඥාන්සේ හොඳ ලස්සනට මේක දැක්කා. දැක්කට පස්සේ ඒ තෘෂ්ණාවමයි දුකට හේතුව කියලා කිව්වට අසර තෘෂ්ණාව මුල් කරගත් කෙලෙස් බලමුළු ලක්මති. තෘෂ්ණාව ආසන්න කාරණා වුණාට අපේ දුකට ඒ සඳහා ඈත තියෙන කාරණා තමයි අවිද්‍යාව කියන්නේ. ඇති හැටි නොදැනීම ඈත තියෙන කාරණාව ඒ ඈත තියෙන කාරණාව හරියට චිත්‍රපට ශාලාවක තියෙන අන්ධකාරය වගේ තෘෂ්ණාව තමයි තිරයට ඇවිල්ලා වැටෙන ඒ රූප ටික ඉතින් අන්ධකාරය නැත්තම් රූප පේන්නේ නැහැ. ඉතින් රූප දිහා බලාගත්තා අපි ලෝකෙන් අයින් වෙලා ඒ රූපෙම බලාගෙන ඒක ශෝකාන්තයක්ද නැත්තම් සුඛාන්තයක්ද කියලා බලලා අපි චිත්තපටිය රස විඳිනවා. අපි හිතන එක අපේ අයිතිවාසිකමක් කියලා. නමුත් අන්ධකාරය නැතුව ගියොත් මේවා විතර රස විඳ ගන්න බැරි නිසා අන්ධකාරයට ප්‍රිය කරනවා. ඒ නිසා ඒ බුදුගෝසාචාරින් වහන්සේ වගේ ඒ විස්මාදික ආචාර්යවන්ත සදාහන් කළ තියෙනවා මේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව අපිට තෘෂ්ණා වශයෙන් අනුවර්තන වෙලා තියෙනවා. අපි මේ විඳින්නේ ඉල්ලගෙන කරන දුකක් බව අපි දන්නේ නැහැ. ඒ නොදැනීම තෘෂ්ණා වශයෙන් පෙනී සිටිනවා. තෘෂ්ණාට අනුවර්තන වෙනවා. ඒ වගේම සැපට ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් අනුවර්තන වෙනවා. නිසා මේ සැප දුක් දෙකත් තෘෂ්ණාවත් අවිද්‍යාවත් කියන මේ ටික ඒ එකතු වෙලා මේ කරගෙන යන වැඩේ බලන්න නම් අර බුදුහාමුදුරුවෝ පෙන්න පුතාට බලන්න. මේ ලෝකේ තියෙන දුකක ඒ දුකට හේතුව තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාවෙන් තර විචක් විතර කෙරුවේ කාම තෘෂ්ණාව. ඒ කියන්නේ ආමිෂයේ කෙරෙහි ඇති තෘෂ්ණාව. යම් වෙලාවක අපි හිතමු ඒක භාවනාවෙන් හෝ පිළිවෙලින් අයින් කරයි කියලා. අමාරුයි නමුත් කළ හැකියි. ඒකට අපි භාවනාවෙන් නිදර්ශනයක් ගත්තොත් යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාවේ දත දාන වස්තුන් කෙරෙහි තෘෂ්ණාව නැති කිරීම ක්‍රමයට අපි දානේ කියලා කියනවා. Taman ධාර්මික උපයා ගන්නවද Taman බුද්ධ විඳුත් කවුරුත් නොබනින දෙයක් නන්නා දුන්නා කෙනෙක් අතර දීලා අපි කුසල් අකුසල් ගන්න දිනුවක් කරනවා. නැත්නම් පින් බව වලට බැඳිලා පින් කිරීමේ අදහසින් ගන්න දෙනවා කියලා. ඒකෝට අපි දස දාන වස්තු දානවා. ඊට පස්සේ දාන ගන්න හාමුදුරුවෝ හෝ බාර ගන්න එක නම් කියනවා මේ දාන දෙනකොට සිල්වන්තකම ඉඳලා සිල්වන්ත කෙනෙකුට දන් දෙනවනම් වටිනවා. ඒකට අහනවා මොකක්ද මේ සීල කියන්නේ? සීලේදී දෙන්නේ අභය දාන. දැන් ඉස්සර දුන්නේ ආමිෂ දානෙනේ. අහන්න පාණං ගරං වත්තම් මාලා ගන්න විලේකණන් වශයෙන් අපේ බණ පොත්වල උගන්වනවා දස දාන වස්තුව. ඉතින් ඒකේ උසස් මට්ටම වටිනා එක තමයි ආභය දාන කියන්නේ සතුන් මරන්න තියෙන අවස්ථාව තමයි. ආභය දෙනවා. ප්‍රතං කරන්න තියෙන අවස්ථාව නොකර වස්තු හිමියට ආභය දෙනවා. කාමීත්‍යචාරය නොකර ඒ අතට අබේ වෙනවා. බොරු කියලා විශ්වකන පරිසවචන නොකිය අබේ වෙනවා. එතකොට ඒ පුද්ගලයාට අර දාන දෙනකොට දස්ථාන වස්තුන් වශයෙන් කාලානුරූපව කර්මානුරූපව ආමිෂ වස්තු ලැබෙනවා. අබේ දාන දෙන කෙනාට අබේ ලැබෙනවා. අබේ කියන්නේ අනතනක බය නැති ඉන්න පුළුවන්. ඉතින් ඒක හරි වටිනවනේ. ඔන්න ඔය දෙකම කෙරුවට පස්සේ ඒකෙන් අභේදානයක් වෙන සීලය අපිට රැක ගන්න බැරි වෙනවා හිත ඇතුලේ තියෙනා වූ මේ නිවර ධර්ම නිසා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඒ කෙලෙස් නැගලා ආවට පස්සේ අපිට සතෙක් මරන්න මරන්න ඕනකමක් නැහැ මරණ අවස්ථාවල අනන්තපත් වෙනවා. හොරකමක් වැඩිචේ සංවිධානය වෙලා කරන්නේ නැති උනාට කෙරෙන අවස්ථාවල් වෙනවා. කාමච්ඡාචාරය අපට සભ્યත්වයේ කුල අපේ තරම් නොවුනට ඒ කාමරාගය ඇති වුණාට පස්සේ අපි නොපනත්කම් කෙරේ. බොරුව කේලම හිස් වචන පරිවචනේ කටේ කලේ ගෑවි නොගෑවි පිටේ. ඒකට අපිට තේරෙනවා මේ සීලේ yaadෙන්නේ කල්ලල්ලන්නේ මේ හිත හදන භාවනාවකින් තොර. ඒක හරියට අර ඇතුලේ අසුචිතයේදී කලේ පිට පින්කාරු කරනවා වගේ වැඩක්. එතකොට තමයි මේ වගේ තැන් වලට එන්නේ. භාවනා මධ්‍යස්ථාන එහෙම නැත්නම් භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා යම් වෙලාවක භාවනා කර්මාන්තේ හරි ගියාම අරමුණක ආනාපාන හරි මයිති භාවනා හරි උදාහරණ අරමුණක හොඳට හිත එල්බගෙන නිමග්න වෙලා කියනකොට අර කාමච්ඡන්ද ආදී ජීවන ධර්ම අයින් වෙච්චාම Tamanට තේරෙනවා අර ධම් ජීවිතේ ආනන්ද. සිල්දකපතේ ආනන්ද මෙලෝ වශයෙන්ම මේ කාම පරිලාහ දාහ පීඩා නැතුව හිත වේලාවක් ඉන්න පුළුවන් අර සුඛේ සමාධි සුඛේ කියලා කියනවා ධිට්ඨ ධම්ම සුඛ වේදනා මේ ආත්මේම සුඛ වින්දනයක් ඒ සුඛය රූප බලලා ගන්න සද්ද අහලා ගන්න ආමිෂ සුඛයක් නෙවෙයි නිරාමිෂ සුඛයක් මේ සුඛය උරුම එකම සතා මේ ලෝකේ මනුෂ්‍යයෙක් ඉන් එපිට තියෙන අර කාම සුඛේ සත්ත්ව බහලා රූප බලලා අන්දරත් බලලා ආහාර වළඳලා සපතනක බුදියලා ගන්න සැප සියල්ල පිළිසනුම් හා සමානයි. ඒ නිසා අපි මිනිස්සු වශයෙන් වැඩගත් වෙන්නේ අපේ තියෙන මනසකම කැපී පෙනෙන මේ කියන විත්තදම සුඛ විහරණය ලබන්න පුළුවන් නිවර්ණයටපත් වීමෙන් ලබන මේ ධ්‍යාන සුඛයෙන් නැත්නම් සමත සුඛය. ඒක අර සීලයට වැඩිය උත්කෘෂ්ඨ බව හැබැයි නමුත් ධ්‍යානය කරනකොට පස්සේ ආය අපි හරියට ගන්න බෑ. එතකොට අපි ඔන්න විපස්සනාව අවශ්‍ය ඒ කෙලෙස් මතු නොවන ආකාරයට සියතියක් හදපත් කරනවා. අපි හිතමු විපස්සනා භාවනා කරනවා. විපස්සනා භාවනා කරනකොට ආනාපාන සතිය අරගත්තා. මුලින් ඉතාම අමාරුයි ආනාපානයේ හිත දාගෙන ඉන්න. ඒක මම දැන මෙතන කවුරක්වත් විරුද්ධ වෙයි කියලා මම කිව්වා. ඒක දුවන ආශ්‍රේ කුඩ අලුතෝ විදියක් කියන්න හදනවා. නමුත් කොහොම හරි කරලා මෙතන ඉන්නත් උදානෝ කරුවොත් කොහොමද දකින්න පුළුවන්. උත්සාහ කරන්න කරන්න කරන්න ආනාපානේ මුලට දාලා ඉන්න පුළුවන් තරම් හම්බ වෙනවා. එතෙන්දී හරිනිය උපදේශ පන්තියක් ලැබුණොත් ඒ ආනාපානෙත් හොඳට සමීප නිරීක්ෂණයක් කළොත් නිකන් හුදු මූණට මූණ දාලා තබා ගැනීමක් නෙවෙයි. ඉතාමත්ම සමීපව බලලා එහි කියන ආස්වාසය කියන ප්‍රස්වාසය කියන අත්‍යන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ බලලා හොඳට නිමග්න වෙන්න වෙන්න වෙන්න ආනාපානය හිතත් කයත් සංසිද්ධියාවකට යනවා. ඒකට කියනවා ගුරුතු ආනාපානේ ක්‍රමයෙන් සිුම් වෙන්න පටන් ගන්නවා. මේක හරි මේක තමයි වෙන්න ඕනේ කියලා හරි දෘෂ්ටි අධිකන බලන හිතෝ සිුම් ආනාපානේ අතිසියුම් අතිසූක්ෂම ආනාපානේ බවට පත්. අනේ අතිසූක්ෂම ආනාපානේ බවට පත් වෙනකොට සමහරකට තීඩාරිලා බය හිතෙනවා කම්මැලි හිතෙනවා නිරස වෙනවා ගැහෙනවා නිින්ද යනවා ඒක පහයි මුස්ම ගන්න හිතෙනවා නැත්නම් සැක උපදවන මේ සේරම අපේ කියන කෙලෙස් වල ක්‍රියාකාරකම් ඉතින් හොඳ ගුරුලෙක් හම්බුනොත් මතක් කරලා කියනවා බය වෙන්න එපා Taman දන් දීලා තියෙන්නේ ඉල්ලකලා තියෙන්නේ ඔය ආනාපානේ දියුණු ලක්ෂණයක් ඒක නිසා තව දුරටත් ඔය සීමුණාමදි තවත් සීමු කරන්න එහිම විනාඩි 10 15 20 30 40 50 60 පැය එක එකමාර ඉන්නේ. අන්නේම ඉන්නකොට අපිට තේරෙන පටන් ගන්නවා ඒක ඇතුලේ පදියමක් ගන්න පුළුවන්. ඒක ඇතුලේ සමතුලිතතාවයක් ගන්න පුළුවන්. ආනික ගත්තට පස්සේ හේතු යනවා මේක තමයි මානවයාට අයිති සැබෑනවා. රූප ශබ්ද ගන්ධ රස වල ඉදී සිටීම ආගන්තුක වැඩක් වල්මත් වෙනවා. කිසිම හා සමාන දෙයක්. මේක තමයි විශේෂ පුද්ගලයා. ආන්නේ සමතුලිතතාවය මුණට මුණ තියාගත්ත ආරම්භණ දෙවිලා කලබල වෙන්න තේ සමතුලිතතාවයට ගියොත් ඒ පුද්ගලයාට ඉසුබු ගන්න පුළුවන් මම දැන් කාම තණ්හාවෙන් කරවන්නේ. ඒ මොකද මේ වෙලාවේදී මනුෂ්‍යයා රූප බලමින් ඇහෙන් සැප විඳිනවා නෙවෙයි. සාද්ධාමෙන් කනෙන් සැප විඳිනවා නෙවෙයි. නාසයෙන් ගඳ සුවඳ බලනවා නේ. ජීවිත රස මස උලක් ලැබිලා නේ. කායක පහසක් ලැබිලා නෙවෙයි හිතට අදහසක් කරනවා නෙවෙයි ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයතරෙන් නිර්මුක්ත වෙච්ච කිසිම අරමුණක් ඇසුරු නොකරනා වූ විඥාන සත්‍යයක්. මෙතෙන් ගියාට පස්සේ යකි කායන වසනාව සමෘද්ධ වුණා. ආමිෂයත් එක්ක තියෙන සම්බන්ධතාවයේ తాවකාලිකව කපා හැරියා. ඉන්ද්‍රයන් සනසුවා සතපුවා දැන් මොන සමතුලිතතාවයේ තියෙනවා. මෙතෙන් මේ කියනකොට බලන්න පුළුවන් මෙන්න කාම තණ්හාව කියන තණ්හාවේ පළවෙනිම වාටිය ප්‍රයෝගයෙන් කපන්න පුළුවන්. తాවකාලිකව කපන්න. කැපුවට පස්සේ පැවැත්ම තේරෙන්න පටන් ගන්නවා. භව තණ්හාව කියලා ඒ Taman ඇඟිලි ගැහුවේ නැතත් මම නැති වුණත් ඇහ කන දිවනාසේ වැඩ කෙරුවේ නැතත් මේ පැවැත්ම නොසලී කියන. ඉස්සරහන් හිතන්නේ ආනාපානෙ නැතුව මේක පවත් ගන්න බැරි. නමුත් පැවැත්ම දකින්නකොටම භව තණ්හාවේ ස්වභාවය. කාම තණ්හාව කියන මූලික වාටිය ගලවලා දැම්මට පස්සේ භව තණ්හාවේ ස්වභාවය දක්වන්න පුළුවන්. ඉතින් ඒක වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධර්මානුපස්සනා කියන සතිපට්ඨාන ඉතුරු දෙක ඉතුරු ටික තුලින් කපාන කපාන කපාන යනකොට අර කාම තණ්හාව සියුම් භාවයට පත් කරගත්තා වාගේ මේ තියෙන භව තණ්හාවේ සියුම් භාවයට පත් වෙනකොට විවිධාකාර අර වගේ පරිේශන පරීක්ෂණ ඉදිරිපත්. ඒ හම් වෙනකොට වෙලාවක ඒ Taman ලැබපු භාවනාමය සුඛයට ප්‍රේතේ පහළ වෙනවා. නන්දිය කියලා කියන සප්‍රීතික තෘෂ්ණාව පහළ වෙනවා. සමාලාට එක්කෙනාට බය සහ සැක පහළ වෙනවා. ද්වේෂත් පහළ වෙනවා. එතකොට ඒ යට තියෙන කාම තණ්හා කියන කොට ඇරියට පස්සේ යට භව තණ්හා විභව තණ්හා කියලා එකක් මේකට ප්‍රේමී අනිත් එකට තරහ. මේක පිළිබඳව සැක. මේක පිළිබඳව බියලවන සුත්පත්ති ආසන්න ගතිය. සානිකමිය ගතිය පේන්න පටන් ගන්නවා. ඒ දෙන්න මාරු මාරුට වැඩ කරන නිසා බුදු කෙනෙක් උපදෙස් නැතුව හරි අමාරුයි කපාගෙන ඇතුලට යනවා. නමුත් එතෙන්ට යනකම් හෝ භාවනා කරපු කෙනාට තේරෙනවා මේ කාමයාගේ මෙච්චර මිනිස්සු මේ පහින්දින මෙච්චර මිනිස්සු මේ ප්‍රෝතෝ වරපල කියලා රණ්ඩු කරන කාමයාගේ අයින් වීම පමණකින් භාවනා ඉතාම ගැඹුරකට යනවා. මේක මරණයෙන් එහාට ගිය එකක් නෙවෙයි. පොත්පත් වලින් ගන්න එකක් නෙවෙයි. ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් ගන්න එකක් නෙවෙයි. බුදුහාමුදුර අපිට දීප එකක් නෙවෙයි. තමන්ම බුදුහාමුදුරුවෝ කියන උපදේශන කටයුතු කිරීමේ සාක්ෂාත් කරන දෙයක්. ඒක නිසා මේ සමුදය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානයේ අර විදිහට ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කිමේ කුබ්බේ අනනසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි කියන ප්‍රකාශය කරන මාගේ කරුවචන් වහන්සේ මේ සියලුම දුක්කට හේතුව මේ සමුදය සත්‍යයි කියලා ඒ සඳහා උඹ මොනවද කරන්නේ නැත්නම් මම මොකද කරේ කෘත්‍ය මොකද්ද කියලා කියනවා සංකෝ මන වික්කවේ දුක්ඛ සමුදය හරිය සත්‍යං පහතබ්බන්ති මේ උබ්බියනන සුතේරු ධම්මේසු චක්ඛුමුද පාදි ඥානමුද පාදි පඤ්ඤාවුද පාදි විද්‍යාවුද පාදි ආලෝකෝ උදපාදි මේ કૃષ્ණා වශයෙන් පේන වාටි තුනක් සහිත මේ දේ එකින් එක එකින් එක ගැළවී යුතුයි ප්‍රහාණය කළ යුතුයි කියන ප්‍රඥාවක් මට ආවා ඉතින් ගැළවිල්ල සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් හිතනවා මේක පිළි පාරම ගහින් ගෙඩියක් ඉන්නවා ඒ කරන්න පුළුවන්. ඒ වගේම හිතනවා දැන් පින් කරලා දන් දීලා සිල් රැකලා මතු පහළ වෙන මෛත්‍රී බුදුජානන් වහන්සේ ඉදිරියටපත් වෙලා දේශනා කරන ධර්මය දිනේ සියලු විනාටම එකසේ නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා සාදු කියලා කිව්වා කියලා. හරි වැඩි හරි. අපිට දාන දුන්නාට පස්සේ ඉස්ලාමන බුදුහාමුදුරුවෝ වෙනකොට ඒ වැඩි කෙරෙයි කියලා. දැන් මේ මොන්ටිසෝරි පන්ති තියෙන ඇඩ්වාන්ස් ලෙවල් එක මෛත්‍රී බුදුහාමුදුරුවෝ කරන්නේ. ඔක් කරන්න කඩාවත් එහෙම හම්බ වෙන්නේ මේක එකින් එක එකින් එක සතරේ මලාරින්න වගේ පිහලා පිහලා යනවා ප්‍රධාන වශයෙන් මේ කිරිසනුන් හා සම වූ කාමසන්නාව දැනගෙන මිනිස්සෙක් වුණදලා ඒ කාමසන්නාව අයින් කරන්න පුළුවන් ගතිය මරණින් එහා පැත්තේ එකක් තියෙනවා මෛත්‍රී බුදුහාමගේ ශාසනය විශේෂයෙන් හම්බ වෙන එකක් නෙවෙයි ගෞතම බුදු ශාසනය දැනට තියෙන එකක් මතක තියාගන්න අද බැරි නම් හිතත් බෑ. හිත කියලා වෙන මොකක්වත් අලුත හම්බ වෙන්නේ නැහැ. අද හම්බෙච්ච අවස්ථාව එක කරගන්න බෑ කියන්නේ යම් නිදහකට කර්ම හොයනවා නම් අපි හිතත් ඔය නිදහකට කාරණාව මෛත්‍රී බුද්ධ සාධනෙත් හම්බ වෙනවා. ඊට වැඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කොහොමද අඳුනගන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ? කොහොමද බුදුහාමුදුරුවෝ ඇඩ්‍රස් කාඩ් එක දීලා අපිට මෛත්‍රී බුදුහාමුදුරුවෝ එන්න මයි ළඟට කියලා. කිසිම භාවනා කරපො නැති කෙනෙකුට තව සත්පුරුෂයෙක් අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. සද්ධර්මයේ දකින්න හම් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගාව කිසිම විශේෂයක් නැහැ. අපේ ගෞතම සර්වඥාන්සේ ඉන්න කාලේ මිනිස්සුන්ට හරියට පටලැවුණා කාශ්‍යප මහ රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ කියලා හොයාගන්න බැහැ. අපිට දැන් නම් පෙන්වන්නේ 18 දියම් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් ඉන්නවා කියලා. ඒක කොහොමද කියන්නේ ඈතින් ඉඳලා හරි අඳුරන්න පුළුවන්. මොකද ඒ කියන මොකක්වත් නැත්තේ නෑ බුදුරජාණන්ගේ මිනිස්සෙක්. දැන් ආවත් මම හිතනවා බුදුහාමුදුරු පැහැෙන අපහසුකටපත් වෙයි අද ඉන්න ආයක හමුදුත් එක ෆයිට් කරන්න. ඒ හැම කෙනා බුදුහාමුදුරට වැඩි අයිතිවාසිකම් ඉල්ලගෙන කරන කන්දුවක් තිබුණා. නිසා බුදුරජාණන් වහන්සේ ආවොත් විලිලැජ්ජාවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී බුදුන් දැක්කත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. Taman ළඟ සීලේ නැත්නම් සමාධියක් නැත්නම් ප්‍රඥාවක් නැත්නම් කොහොමද අඳුනන්නේ සත්පුරුෂයා? කොහොමද අඳුනන්නේ සද්ධාර්මය? කොහොමද අඳුනන්නේ මේ බුදුරජාණන් වහන්සේ? ඒක නිසා Taman තුල බුදු ගුණ නැත්තම් කදාකත් බුදුන් දකින්න බෑ. Taman තුල සත්පුරුෂ ගුණ නැත්තම් සත්පුරුෂය දකින්න බෑ. Taman තුල ධර්ම නැත්තම් ධර්මය දකින්න බෑ. ඒ නිසා ධර්මයේ දැකීම තමයි මේ අදහස් කරන්නේ. ශක්ති ප්‍රමාණය අර විදියට අරමුණට දාලා ඒ අරමුණ මුදුවට සිව්මෙන් ඇරලා මේ මූලික වාක්‍ය උඩම තියෙන කට්ටේ කාම තණ්හා කපලා ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය ප්‍රතිපත්ත භාවයෙන් තොර කරලා ඒ තුල සමතුලිතතාවය දැකීම ඒ තුල සමතුලිතතාවය පවතින්න පුළුවන් දෙයක් බව දැකීම මොනජීවිත හොඳ වටින හම්ස්ථාන ඒක හරියට පොළවේ සමතුලිතතාවය අරගෙන දුවන ආශයන්තරාව යම් වෙලාවක සංවේගයේ ටිකක් දුර ගිහිල්ලා වේග ගැවුවට පස්සේ තත්ත්වය හැදී වැඩි කරලා එයා ඒහා සමාන සමතුලිතතාවයක් වාතේ ලබනවා ඝන උපස්තරයක තිබිච්ච සමපීඨාවේ තරලයක ලබනවා. නමුත් ඉතින් අපි හොඳට දන්නවා ආශයන්තරව ගමන් කරන්න ඇත්තෝ ඉන්න හින්දා ඒක ආශයන්තරා ගමන ඉතාම සංස්ථාය. මේ වෙලාවේදී ඔක්කොමලා පරිතද කරගන්න ඕනේ ක්‍රූ එක කට්ටියත් ආසන ගන්න ඕනේ ආශයන්තර තන්නේ කර සමබරව තියෙනවනේ පයිලට්ස් කියන්නේ ඔක්කොමලා අහනවා. එතකොට තමයි මේක යාබෝ වෙන්නේ. එයා බොන්නලා වෙලා ගියාට පස්සේ නම් ඒ බෙල් සයින් එක අයින් කළා කියනවා දැන් ඇවිද්දාට කමන්නේ නැහැ වැටියට ගියාට කමන්නේ. නමුත් අර මාරු වෙන වෙලාවයි තාම සීරුවෙන් සීරු දිනාම බැටි හිටින් ඩොනේ තකින ඔබ කොච්චර ආශාන්තර ගමන් කළා කියනොත් මේ ආරක්ෂක වැඩ දේශනාවට අනුකම් දීපක් කියලා. අන්න ඒ වගේ තමයි අපි මේ කාම ලෝකෙ ඉක්මවලා යම් වෙලාවක මේ අරමුණ සියුම් කරලා ගෙවන් කරලා ඒ රූප ලෝකය නැත්නම් සමත භාවනා පැත්තම නම් රූප ලෝකෙ වගේ ඒකට ප්‍රවිෂ්ඨ වෙන වෙලාව හැමදාම යෝගාවචරය ආගන්තුක වශයෙන් සපයනවා උපයනවා අන්නේ උපයවන පස්සේ පේනවා ආස උඩට ගිය ආශාන්තරා මොකද්ද සමතුලිතතාවයකට එනවා ඒ වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ කනට ශබ්දාස්සවල ඇහැට රූප පෙන්නවලා නාසයට ගඳ දක්වලා දිවට රස පොවලා ඇඟට පහස දීලා දෙන සැපේ වගේ දසදහස් ගුණයක් වැඩි සැපයක් තියෙනවා. නිරාමිෂ සැපයක් හදිතල බිම දිගේ සුවන ආශයන්තරා දඩදඩක් දඩදස් කාලා හැප්පිලි කැම්පල සහිතනමුත් වාතය යන ආශයන්තරා කිසි කම්මක්. කිසි කම්මක් නැහැ කිසි කම්පනයක් නැහැ. තියෙනවා ලෝ ප්‍රෙෂර් යාපකට සම්බුනොත් නම් කාල වැටෙනවා කිසිම එකයි භාවනා කරද්දී යෝගාවචර ඩොක් කාලා හැප්පිලා වදින්නේ අර ගැසිලා හිටින්නේ. රාශයන්තරා යනකොට වැටෙනවා වගේ. නමුත් තුනක් වෙලාවට සමතුලිතතාවය කියන්නේ. මෙතෙන්දී යනකොට ආශයන්තර කතාවේ තවත් එක ටැක්ටික් එකක් උන ඕනනම් ඔටෝ පයිලට් එකෙන් දාලා පයිලට් පැත්තකට වෙන්න. මේක හරි බය ගන්න දුවලා. ඉස්සල්ලාම ආශයන්තර හදපු පානම් oval right wheel but right දෙන්නට බය හිතින්වත් තියෙන පයිලට් එක පුදවන්න බෑ කියලා. ඔය අධික බොහෝ ප්‍රසිද්ධ කාරණාවක්. ඒ නිසා හොඳට භාවනාවේ පැයක් පැයකටත් වැඩි කාලයක් වගේ ඕන තියෙන ඉනර් ස්පේස් එකට ගිහිල්ලා සමතුලිත වුණාට පස්සේ කිසිම චේතනාවක් පහළ කරගන්න නැතුව කිසිම ආශාවක් පහළ කරගන්න නැතුව තෘෂ්ණාවක් පහළ කරගන්න නැතුව ඒකට යන්න ඇරලා බලන්නේ නිකන් ඉදාට තමයි බුද්ධිය හම්බෙන්නේ මේ නිරාමිෂ සුඛය කියන බුද්ධිය හම්බෙන්නේ ඩාක් තමයි ඒ භවතණ්හාව විතරයි ඒ භවතණ්හාව නැති කිරීමට මේ ගෙවන් කරපු කාම තණ්හාවෙන් ලොකු පාඩමක් හම්බෙනවා ඒක නිසා සර්වඥයන් සඳහන් කරනවා මේක ආත්පසින්ම ගෙවෙන එක තමයි ඔබ කළ යුත්තේ. නැත්තම් අපිට දින මේ සමුදේ සත්‍ය මාර්ගයේ උදාහරණ කුච්චි ඥාණයෙන් අපිට කියන්නේ මේක කළ හැකි. ඒක සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රයේ පස්සම්බය කාය සංඛාරං අසසි සාමිති සික්කති. පස්සම්බය කාය සංඛාරං පස්සසි සාමිති සික්කති කියලා කාය සංස්කාරයන්ගේ සංසිඳීම වශයෙන් පෙන්ලා දෙනවා. ඒක කෙරුවට පස්සේ තව ගොඩක් තියෙනවා. වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් පචී සංඛාර, මනෝ සංඛාර වශයෙන් ගවන් කිරීමක් තියෙනවා. නමුත් ඒක ඒ ඉස්ලාම් මොන්ටිගෝරි පන්තිර කියලා අයනවාන ඉගෙන ගත්ත දරුවට දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ වචනයක් ලියන්න ඇති, රචනයක් ලියන්න ඇති, ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු කරලා උසස් වෙනකොට විෂයක් තේමාවක් ලියන්න පුරුදු වෙනවා වගේ අර අයන්න ආයන්න කියලා ගන්න එක තමයි භාවනා දීකේ තම අමාරුකම. ඒක නිකන් හරියට තෘෂ්ණාවේ කාම තෘෂ්ණාව යම් ප්‍රමාණයකට හසුකව ගන්න පුළුවන් වුණා වගේ. ඇත්තටම මේකල භාවනා කරුවා මම පැවිදිච්ච දවසේ ඉඳලා කුරුමෙත් ගිහිල්ලා විලා කාලයක් ඉතින් මං හිතානේ කිය මේ බණක් කවදාකවත් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ මේ කාටවත් අත්විඳින්න බැරි දෙයක් නිසා හුඟව දෙයක් මේ බණ ප්‍රතික්ෂේප කරයි කියලා. නමුත් යම් මම හේතු නිසා මම පිටකොට්ට ගිහිල්ලා ඒ ජාත්‍යන්තර බෞද්ධ පාසලක මහජනක සැරයක් බණ කියන පටන් ගත්තා. කියලා පහු පහු වෙනකොට ඒ බණ කියපු අහපු කට්ටිය මම එක්ක සාකච්ඡා කරා. ඒ යත්තන්ගේ භාවනාවේ වගතුග මට පුදුම හිතුණා. ඒ තරම් දහසකුත් වැඩ කටයුතු කරන්නේ කොළඹ උපාසකම්මලා සමාජ උපාසක මහතුරු මේ தත්ත්ව බුද්ධි විදලා. දුරට කය සංහිඳවගෙන හොඳට මේ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. හැබැයි සමහරත් ඒක දන්නේ භාවනා දිනුවක් කියලා. සමහරට ඒකත් හිතලා කියනවා මේ මොනේ නාස්කේක නිකා වෙන්නේ නැති. මේ පිටින් එන සංඥාවල් දැනෙන්නේ නැහැ. බිනියක් අතර ගියා වගේ, බකට අතර ගියා වගේ ඉන්න පුළුවන් ගැටියක් තියෙනවා කියලා. ඒක උපමන්ත්‍ර කළා දුන්නට පස්සේ මේක තමයි භාවනාදී කරන මේ කාම තණ්හාව පිළිබඳව පරිචයයන් නිමේෂය හොඳට පුරුදු කරන්න ඒක හොඳට තාවු කරගන්න කිව්වහම ඒක ලොකු උපදේශපන්ති තුනක් ඒ විතරක් නෙවෙයි මට ලොකු විශ්වාසයක් ඇති වුණා මේ ගෙවල් දොරවල් වැඩ කරන කුස්සිය අම්මලා. නැත්නම් මේ දරුවන් හදන අම්මලා. එනතන රැකී රක්කස් කරනකේ මේ මේවර කරන කාන්තාව නැත්නම් ඒ තාත්තලා මේ කට්ට බුද්ධි වෙනවා. අපි හිතුවේ ඒවා තියෙන්නේ අරණ්‍යගත වික්ෂුන් වහන්සේලාට පමණයි ඒත් බෑ කියන්නේ. මුත් බලනකොට කාරණාව හරියට විස්තර කළ දෙන්න පුළුවන් නම් මේක කළ හැක්කක් කියන එක මේ අවුරුදු 2600 සම්පූර්ණ වෙන කාලෙදී බුද්ධෝත්පාද ස්ථානයේ බොහොම දුරටත් මේ ලංකාවේ එහෙම නැත්නම් මේ වගේ රටකට කරන්න පුළුවන් කියන එකට වැඩි තමත් මිනිස්සු අතර තියෙන ආශ්චර්යයක් තියෙනවා කියලා බලන්න. සුඛේ පණිවිඩයක් අවුරුදු 2600ක් ගියයි කියලා කියනවා නම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඕනම රහසක් අවුරුදු 100යි තියෙන්නේ කියලා. පරම්පරා දෙක තුන යනකොට ඒක රහසක් නැති වෙනවා. ඒක නිකම්ම හිස් වෙනවා එළියට එනවා. නමුත් මේ බුද්ධ ඥානසිකේ මේ නෛර්යානික සීකත් ධර්මයේ අනන්ත අප්‍රමාණ විශාල පිරිසකගේ කැපවීම නිසා අනන්ත අප්‍රමාණ විශාල පිරිසකගේ නිහතමානීත්වය නිසා දේවලින් මස්සලින් ජීවිතේ මේක රැකගෙන ඇවිල්ලා තියෙනවා. උත්තර තියෙන ඇත්තම තියෙනවා. තිබ්බට මේ හරියට පණවිඩේ ගන්න කොහොමද? ඒ සඳහා තමන් භාවනා නොකර කොච්චර පොත් කියවත් ඇති වැඩේ මොකද්ද? එහෙනම් දැන් ඉන්නේ පොත් කියලා පොත් කියවලා දෙන කට්ටියක් තියෙනවා. අන්ධ પરම්පරාව. Taman භාවනා කරන්නේ නැතුව සෝවාන් උනා කියලා කියනවා. චතුත්ථ ඥානේ කරන්නේ. නානා ප්‍රකාර සෙල්ලම් තුන අංකාර. කිසිය නමුත් සබුරු වෙන්න බෑ නමහරක් ඇති වෙන්නේ නැති. නමුත් කලහක්ක් බව තේරුණාට පස්සේ තේරෙනවා මෙච්චර සංසාරක සත්‍යයට බඳ තබන්නේ කාම තණ්හාව తాවකාලිකව ප්‍රමාණ කරන්න පුළුවන් නම් බලාපොරොත්තුක් ඇති කරගන්න පුළුවන් ඊගාවට තියෙන භව තණ්හා વિશે කොහොමද වැඩ කරන්නේ ඒකට ඩිසියුම් ආයමයන් දැනගත්ත ළමයා ඉස්සරහට ගිහිල්ලා උසස් පෙළ ඉගෙන ගන්නවා වගේ එතෙන් ගියාට පස්සේ ඒ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඒ කෘත්‍ය ඥානෙ මෙතනදී දාල වශයෙන් සටහන් කරලා ඒ සෑම තැනකදීම මතුවෙන්න පුළුවන් කෙලෙස් සහ උපක්ලේශ වෙන්වෙන් වශයෙන් දක්වලා මෙන්න මේකේ ඉන්න පුළුවන් ඒකද මේ වැඩේ කරන්න. මේකේ ඉන්න පුළුවන් මේ වැඩේ කරන්න කියලා ක්‍රමවේදය සඳහන් කරලා තියෙනකොට ඔක්කොම එකට පිළිපරව. අත නෑර දිගට කරන එකනට මේක කවදාද යන්නේ. අතරමැදි විනිශ්චය කරන්න ගන්න කෙනාට අතරමැදි ප්‍රමාණ කරන්න යන එකනට තමයි සංකීර්ණතාව තියෙන්නේ. ඒ පළවෙනි කඩපින්ම පැන ඉම පැනනට පස්සේ කඩින්ම පැනනට පස්සේ මොන කරදරයාවත් මොන ජයග්‍රහණය ලැබුණා එක දිගට සත්‍යාභ්‍යාසය කරනකොට ගුරුවරයෙක් නැතුව වුණත් ඉදිරියට යනවා. එතකොට මේ පුද්ගලයාට මේ ඉදිනදා ඇතන දිවනාශය පිනවන කාම තණ්හාව නැති වුණාට මේ භවයේ පැවැත්මක් ඊන්නුලක් යටින් දුවන බව. මේ වෙලාවට ලැබෙන ආසල් ප්‍රසවාසී ගිවිලා ගියාට පස්සේ ඒ බුද්ධ විඳින බුද්ධිය ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් විඳින එකක් නෙවෙයි. නමුත් නෑ කියන්න බැරි දී අත්දැකීමක් තියෙනවා. ඒක වචනෙට දාන්න බෑ. මොකද අපේ ව්‍යාකරණේ වැඩ කරන්නේ සම්මුතිය විතරයි. නිතින්දාවට හිත සම්මුතිය කොටක් ඉක්මවලාදී. ඒ වුණාට ඒක නෑ බෑ කියන්නේ. ඒකට හොඳ නිදර්ශනයක් තමයි. මේ නිදර්ශන දෙන්නේ නිවන ගෙනහැර දක්වන්න. නමුත් මේ සත්‍ය තුමක් කියන්න පුළුවන්. මේ බුදුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට නිතර මතක් කරනවා. අපි හිතුවොත් කෝටිපති කියනවා. කෝටිපති මන්දිරයක මේ මන්දිරේ ලෝකේ තියෙන ඔක්කොම ලස්සන ගෘහ නිර්මාණ ශිල්ප රූප wall hangers video camera video ඔක්කොම යාති. එන ශබ්ද සම්බන්ධයෙන් හොඳම සංගීතය. ඒ වගේම කාශ්මීර දේශයේ පටන්ගෙන ආපු හොඳ ගඳ සුවඳ. ඒක හොඳ ස්ටුවර්ට් කෙනෙක් කියනවා ලෝකේ තියෙන හොඳම කෑම හදනවා. ඒ වගේම ඇඳවල් කුටු මෙත්ත ඔක්කොම අන්තිම සුඛෝපභෝගී මුත්තම පොදු පළස් සහිත ඇතිරිලි එල්ලලා තියෙනවා. නමුත් මේ මිලියනෙට නිින්ද යන්න වෙලාවක් නැහැ. මොකද බිස්නස් තොක තමයි උන්නේ. මේක මිනිස්සයා ඉන්නවා සද්ද බල වෙහෙසක. ඒ මනසට නිදා ගන්න යාම නිදියයි. නැත්නම් ඒකට හොල්ලන්නට වැටෙන්නේ නැහැ. ඒක ජනාධිපති වෙනස් වෙන්නේ නැහැ. ඒක මේව කල්පනා කරන නිසා නිදියයි. ඉතින් දවසක අපි හිතමු මේ කෝටිපතියා. මේ කෝටිපති මන්දිරේ හොඳ සැප නිින්දකට යනවා. ඒ සැප නිින්දට ගිය වෙලාවේදී අර ස්ටුවර්ට් කැම වේලක් හදනවා තිබුණ පොළොස් සම්බුලක් හදනවා ලස්සනට පදනය. හොඳ සුවඳයි. හොඳ රසයි. මේක උණුහුවේ මාස්ටර්ට රන්න දෙන්න නැත්නම් කියලා බුදියන් ඉන්න මිලියනෙට කියලා අත තියලා කතා කරේ සෑර් මේ හොඳ පොළොස් සම්බුලක් හරියා නැගිටින්න කියලා. ඒ සයද අහනවා මේ මෙයාට කේන්තියයි සතුටක් කියන්නේ. මිලියනයට සතුටක් ඒක කේන්තියක් අයිති. කොහොමද වන්තෝන්තරම් පොළොස් සම්බුල කාලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අර විවේක. නමුත් මේ විවේකයේ ස්ටුවර්ට් කියන කලබලකම නිසා කැඩුවොත් සමහරට ස්ටුවර්ට් සැකරම්. ඒ වගේ තත්ත්වයක් හරිදී අපි ඇහුවොත් ඒ මිනිස්යා ඒ නිංගදී ලැබපු සැපයක් මේ පොළොස් සම්බුල සැපයක් දෙක අතර ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් පොළොස් සම්බුල සැපයේද නැත්නම් අර පද බල විවේකයේ සැපයේද කියලා ගත්තොත් ස්ටුවර්ට් පුළුවන් ඕන තරම් අපීල් කරන්නේ මෛත්‍රික පුද්ගලික තකර තමයි මේ වැඩි කෙරුවේ. ඇත්තටම මම නියම පොලොස් සම්බලක් දීලා නැගිට කිව්වේ නමුත් මේ මාස්ටර් කතා කරනවා යයිටදී හොඳ සැපක හිතයි කියලා පුළුවන් නම් උපකරන්න. ඔබතුමාගේ සැපේ ලැබෙයි. ඇහින්න, කනින්ද, නාසයෙන්, දිවෙන්න, කනින්ද, මනසින්ද කියලා ගත්තොත් කියන්න බෑ. ඒ මොකද මේ තද බල නිින්දේදී රූප දැක්ම වෙන්න බෑ. රූප දකින්න නිින්දක් වෙන්න බෑ. එහෙම නැත්නම් සත්‍යයක් අහන්න බෑ. මේක රාමෝ හබ්බ කියන්නේ නැහැ. ගඳක් තියෙනවා. රසක් තියෙනවා. අඩුවානේ බුදියන්නේ ඇඳේ බෙච්චිට් එකවත් දැනෙන්නේ නැහැ. දැන්නොත් නේද කියලා. හිතට හිතවිලි තියෙනවා. ඒ නිසා නමුත් ඒ මිලියනේ කියව මම අත්දැකීමක් ලැබුවා. ඔබට තේරුම් ගන්න බැරි වුණා ඒක නෑ බෑ කියන්න බෑ. ආන්නේ වගේ තමයි ඉඳුරන්ගෙන් ලබන සැප සියල්ලම නඩත්තු අවශ්‍යයි. විවේකයෙන් පිටිසුඛං ඒ වගේම නිරාමිෂව නෙවෙයි ලැබෙන්නේ ආමිෂයක් තියෙනවා. අන්නර කියන්නේ විහාර විවේකයට ගියාට පස්සේ මේ ඉඳුරන් විවේක වීමේ ඉඳුරන්ට අවශ්‍ය අරමුණු නැතිවීමෙන් ලැබෙන සපක් කියන්නේ කවදාකවත් මේ සත්‍යයට සම්බන්ධ නැහැ. ඉතින් සර්වඥාන්සේ රාහුල කුමාරට දුන්නේ ඔන්න ඔය දෑවැද්ද. රාහුල කුමාරය ඇවිල්ලා ඉල්ලලා ඉල්ලුවේ නම් කොහෙද දෑවැද්දු කියලා ගියා මට ඒක දෙන්න රජ සැප ගන්න. ඊළඟ වරෙන් යන්න දෑවැද්ද දෙන්න කියලා අනගහන කියලා දුන්නේ ඒක. ඒක යසෝදරාව දැක්කා. යසෝදරාව කියන්නේ ඒක එකම කොල්ලක් අරගෙන ඉන්න පැවිදිමයි. සුද්ධෝදරාජු දුවගෙන කියලා කිව්වා මම ඒක වරයක් ඉන්නවා. ඊට පස්සේ දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ කරන්නේ කිව්වා. මොකද මේ පැත්තේ රජකෙන් කොට තේරෙන්නේ නැහැ. රජ බේසි දිසුණාසට තේරෙන්නේ නැහැ. මොන් සර්වඥාජි තමන්ගේ දරුවට දුන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා තමයි අපිට රාහුල කුමාරයාට වගේ මේ කියලා දෙන්නේ. මේ ආමිෂයේ කොච්චර පහදින්ද කායික මූලික අවස්ථාවෙන් ඉඳගෙන මේ කුෂ්ණාව මට්ටම් වලින් කපලා මේ මට්ටම් වලින් කපනකොට මේ පළවෙනි මට්ටම කපනකොටම යෝගාවචරයට වැහෙන ක්‍රමසාධිති පහළ වෙනවා. නමුත් ඉවර වෙනවා. ඊට පස්සේ මට දැන් සීලේ තියෙනවා මට දැන් සමාධිය තියෙනවා මට දැන් අසවල් විපස්සනා ඥාන තියෙනවා කියලා කටමැද දොඩවන්න ගත්තොත් ඒකම අපිට කරනවා. නිසා නිහතමානීව මේ තමන්ගේ මේ දේ හරියට ධර්මතාවකට ඒකක් නිසා හේතුඵල ධර්මතාවයක් නිසා ඉදිරියටත් හේතුඵල ධර්මතාවය අනුව හේතු සම්පාදනය විතරයි මට කියන්නේ ඵල අපේක්ෂා කරන්න එපයි කියලා භාවනා කරන ගියොත් ඒ උපක්‍රේෂාහරහා ගිහිල්ලා වාචනික ධර්ම හරහා ගිහිල්ලා අර යහට කියන කෙලස් මට්ටම් කපන්න. ඒක තමයි කල යුත්තේ. හැබැයි මම කියනවා පැහැදිලිවම අර මුලින්ම ඉන්දිය ප්‍රතිබද්ධව තිබුණු දේවල් කපාගෙන අර වේකිස්ථානට යන එකත් විශාල ජයග්‍රහණයක්. ඒ වුණාට වැඩේ ඉවර නෑ. මොකද තණ්හා වැඩ කරන්නේ තනි ඍජු බලමුලුවක නෙවෙයි බලමුලු රහසක් සහිතව. ඒක යනකොට මේක යනවා. මේක යනකොට ඒක යනවා. ඒක නිසා කාම තණ්හාව දුරුවන් කරලා භව තණ්හා විභව තණ්හාදී වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ තාම කාම තණ්හාවත් හරියට දැකපු නැති. ඒකවත් ප්‍රමාණිකට ප්‍රමාණ කරගත්තේ නැති කෙනෙක් කියන්න පුළුවන් මේක කවදාකවත් මනසට කරන්න බෑ. ඒකට තියෙන හොන්කම නිදර්ශන තමයි ලෝකේ දේවවාදී. දේවවාදී කියලා කියන්නේ මේක මනුස්සයාගේ මට්ටමක් නෙවෙයි. අපිට බෑ මේ නිර්මාණශීලී නැත්තම් මූලික නිර්මාණය කරපු මෞංකාර දෙයන්නාංශය අපේ තියෙන්නේ. දෙයන්නාංශේ සතුට වෙන්න වැඩ කෙරුවොත් මරණයන් මැත්තේ අපි කෙලින්ම ගිහිල්ලා දෙයන්නාංශයක දකුණු අත පැත්තේ ස්වර්ග සාත්‍යයේ සම්මාන අපි සදාතනික සපලන. තියෙනාට විරුද්ධ වුණොත් සදාතනික අපායකට අපි කියනවා. ඒ නිසා අපිට තියෙන්නේ කොහොම හරි අල්ලසක් කියලා හරි දිව්‍ය ශීප් කරගන්න කියලා. මනුස්සත්වික ප්‍රශ්න නෑ දේවල්. සම්පූර්ණාජිකී මොනවාක්වත් නෙවෙයි දෙවියන් තමන්නාසමයි තමන්මයි මේ දුක ඇති කරන්නේ තමන්මයි මේ තෘෂ්ණාව ඇති කරන්නේ ඒක පිළිබඳ වග වෙන්නේ නැතුව අපි ලෝකේ පිළිබඳ මොනව දැනගත්තත් බාහිර කොච්චර දත කරත් අපේ කටයුතු සිදු වෙනවා. දැන් උන්වහන්සේ ඉස්සල්ලාම දවසේ සමුදේ සත්‍යය සමුදේ සත්‍ය 100%ක්ම කාමතණ්හා විතරක් නෙවෙයි භවතණ්හා විභවතණ්හා ඔක්කොම දුරු කරපු දාසේ උන්වහන්සේ කෘත ඥානෙ පහළ වුණා. යම් මේ කාමතණ්හා භවතණ්හා නම් තුනක් තියෙනවද මම සියල්ල කෘත්‍ය වශයෙන් කොට නිම කරයි. ඉවර කරන්නේ. ඒක තමයි ඇවිල්ලා මේ පස්වක මාර්ගය මතක් කරන්නේ. මම අඳුනාගත්ත දුක තමයි ලෝකේ තියෙන හරියක් තියෙන දුකට හේතුව තෘෂ්ණාව. ඒක මේ තුන්යවර වැඩ පිළිවෙලකට යන්නේ එකක් එකක් වශයෙන් මම මේ කිරිපිටික පොත්ත ගලවනවා වගේ ලුණු කිරිපිටික පොත්ත ගලවනවා වගේ ගලවලා ඒ තුනම අයින් කරා කියලා සංකෝපන පිටකේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහි පහිනන්ති මේ කුබ්බියන් කුකේ ධම්මේසු චක්කුමුද බාදි ඥානංගුද බාදි පඤ්ඤාවුද බාදි විද්‍යාවුද බාදි ආලෝකෝ උද බාදි කියලා මේ සියල්ලම ගෙවන් කිරීම උන්වහන්සේ ප්‍රකාශනයක් වශයෙන් කරනවා. නමුත් යෝගාවචරය කරන්න වෙන්නේ මේක අනුපූර්ව පදායි. කිසෙන් කිසෙන් කිසෙන් කිසෙන් ගෙවන් කරනවා. දානයේදී ටිකක් ගෙවලා. සීලේදී අභය දාන දෙනවා. සමාධි භාවනාදී නීවරණ తాවකාලිකව දවලා. විපස්සනා භාවනාදී මේ නීවරණ දෙකන් ගෙවන් කරපු අවස්ථාවේ අල්පනන්නේ යට තියෙන අනුශේකලෙක් දක්වාම ගෙවන් කරන්න පුළුවන් වෙච්ච දවසේ මනුස්ස පරිණාමේ නතර වෙච්ච තැන ඉඳලා ඒ ශීක්‍ර ගාමී ගමන ඉවර කරලා මනුස්ස මනසකට යන්න පුළුවන් ඉහළම තත්ත්වයකට. ඉතින් මේ මනුස්ස මනසකට යන්න පුළුවන් ඉහළම තත්ත්වය බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මෙලොව විලක මලක් උපන වගේ ප්‍රකාශ කෙරුවේ මම මේක කරයි. ඊට පස්සේ උන්වහන්සේ කවදාකවත් ඒක අධිකාරියට කියාගත්තේ නෑ. මේ මම කියලා දෙන ක්‍රමයට වැඩ කළොත් ඕනම කෙනෙකුට තමයි යොදන ශක්ති ප්‍රමාණය හැටියට මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ සෑම ප්‍රතිඵලයකින්ම අර අවසාන නිවනේ කියන විමුක්ති රසය ටික ටික ටික ටික වැඩි. දානෙදිත් වැඩි. සිංහලේ ඒකයි කියන්නේ කෑදේ ගඳයි දුම් දේ දුන්නයි කියලා. ඊට පස්සේ සීලේදී අබේ දාණය දුන්නට පස්සේ දන් කන්දක් දුන්නට වැඩි. වැටක් දුන්නට වැඩි එක චිත්තක්ෂණයක් සිල් රකින්න එක වගේ. ඊට පස්සේ ඒ විදිහට රැකපු සීලයක මත ඉඳගෙන එක චිත්තක්ෂණයකට ආනාපානේ බලනවනේ සමත වශයෙන් කියලා නිම කරන්න බැරි කුසලයක් සිදු වෙනවා. එක චිත්තක්ෂණ විපස්සනා වශයෙන් බලනවනේ මේ කුෂ්ණාව ඒ චිත්තක්ෂණේ කපනවා ඒ චිත්තක්ෂණේ తాවකාලික නිවන් රසය මේක කිසිම කෙනෙකුට බෑ කියන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මොකද අභියෝගය වෙන්නේ මේ ලබාගත් මොනට මොන දාලා ආනාපානතික ලබාගත් චිත්තක්ෂණ දිගට පවත්න්නේ කොහොමද කියන එක. ඒකටයි මේ භාවනා මධ්‍යස්ථාන. ඒකටයි මේ ධර්මයේ කියන්නේ. ඒකටයි ගුරුවරුන්. ඒකටයි මේ භාවනා කරන්නත් අපි ඉන්නේ. ඉතල මේ කරන්න පුළුවන් ලබන්න පුළුවන් මේ චිත්තක්ෂණය පුළුවන් නම් මල් මාලයක් අමුණකොට එක එක මල් මල අමුණලා අමුණලා මාලයක් සකස් කරනවා වගේ ලැබෙන ලැබෙන චිත්තක්ෂණයේ හිත අතීත අනාගතයට යන්න දෙන්නේ නැතුව රාග ද්වේෂ මොහොට යන්න දෙන්නේ නැතුව මධ්‍යස්ථ අරමුණක ආනාපානයි නැත්නම් සක්මන් කිරීමේ නැත්නම් ජීවිතයේ ලැබෙන කිසිම කොට ගන්න පුළුවන් නම් ඒක යම් ප්‍රමාණයකට Java කවුනට පස්සේ කස කවුනට පස්සේ හුදු විනෝදාංශයක් වෙනවා මනසෙකට මනසෙකට කල හැකි විශ්වස්ම පරිශ්‍රණය කියලා එකට කියනවා කාම පරිශ්‍රණ කාම කුෂ්ණාව නෙමෙයි ඒතර තියෙන්නේ කියන ආර්ය පරිශ්‍රණය කියලා. ඒ ආර්ය පරිශ්‍රණයේ අයිතිකාරයම තමයි මේ වාසයෙන් බෞද්ධය කියලා කියන්නේ. ඉතින් අපි ධර්ම ජීවිතය කියලා අපි කෑ ගැහුවට අපි තමයි ලෝකෙට බුද්ධහම දුන්නේ කියලා කෑ ගැහුවට අපේ ජීවිතයේ අපි මේ තෘෂ්ණාව දුරු කිරීම සඳහා කොතරක් අප්‍රභාව වේලාද කොතරක් සත්‍පත් වේලාද කියලා බැලුවොත් ඒක සතුටුදායක නතර. ඒක මේ මන් දොස්සහයි කරන්න නීච කරන්න කරන කතාවක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරොත් ඒක නොකරන්න හේතුව එකම හේතුව කාම තණ්හා විතරයි. ඒ කාමයට පහඳුන ගතිය. ඒ නිසා අපි ඒකට කාමරාජිනීගේ කාම රාජධානියේ බත් බැලුවා වාල්ලු වගේ උපන් දවස නැහැ මරණකම කාම තණ්හාවට ජීවනවද නැත්නම් අවශ්‍ය කරන කාමය නැත්නම් මේ මූලික අවශ්‍යතා බේසික් නීඩ්ස් නැත්නම් ප්‍රයෝජන කරලා කරලා වෙලාවක් හොයාගෙන අපි ඒ කාමයාගේ ආදීනව දැනගෙන ඒක හාත්පසින්ම ජීවන් කර ගැනීමට කටයුතු කරනවා කියනකොට සත්පුරුෂ අසත්පුරුෂ වෙනවා සම්බ්‍රහ්මචාරී වහන්සේලා කියන නම ගැලපෙනවා. කොහොනම් බික්ෂුන් වහන්සේ කියලා කියන්න පුළුවන්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චර වටිනා දුර බැහැරක ඉඳලා ඉන්නේ පණිවිඩයේ 100ක් එකවර ගන්න බෑ ඒක මොකෝ බරපතලයි. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික අපි දැනට දන් දෙනවා සත්‍යයි, රකින්නවා සත්‍යයි. එහෙමනම් මේ දාන සීල දෙක අධිෂ්ඨාන කරගෙන පුළුවන් ප්‍රමාණයට සමත භාවනා කරලා ශක්ති ප්‍රමාණය විපස්සනා භාවනා කරලා මට එකක් තියෙන්නේ භාවනා කරුවක් නම් ප්‍රතිඵල 100 100ක් සාර්ථකයි. සමතු පිළිගන්නේ ඒකයි ප්‍රශ්න කියන්නේ. ඒක ප්‍රතිඵල කවදාකවත් පිළිගන්නේ. ඒකට ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. ඒක කමටහන් සුද්ධ කරන්න අවශ්‍යයි. සුද්ධ කරලා මෙව තමයි භාවනා ප්‍රතිඵල කියන්නේ ළමයෝ කියලා. ඒක දැනගත්තට පස්සේ අපිට තේරෙයි අපිට මේ මනුස්සාත්ම භාවය ලැබුණයි කියලා කියන විශාල ප්‍රස්තාවක්. ඒක මේ පිළිතුරු හා සමාන කාම ආසාවටම ගෙවලා දාලා නැරෙන්න වෙන්නේ නැතුව මේ දුක්ඛ සමුදය ඇතුළත තියෙන එකක් බාහිරේ නෑ ඇතුළත බැලුවොත් විතරක් මේක දැනගත හැකි දැකගත හැකි දැක්කට බය වෙන්න එපා යකෙක් දැක්කයි බය වෙන්න එපා භූතේ ප්‍රේතෙක් දැක්කයි නමුත් මේක හරහා යන්න පුළුවන් වුණොත් අපි ශාසනය කෙරුවා වෙනවා ශාසනය වැඩගත් වෙනවා ඇත්තටම කියනවා නම් ඒක තමයි ශාසනයට කරන්න කියන වැඩ. ඒ නිසා මේ භාවනා වැඩ පිළිවෙලේදී ගත කරන පිළිස කල්පනා කරගන්න ඕනේ. මේ විදිහට අපි මේ සමුදේ සත්‍ය පිළිබඳව කරන හැදෑරීම සුත්මේ වශයෙන්, චින්තාමේ වශයෙන්, සබාවනාමේ වශයෙන් කවදාකවත් මේ පෞද්ගලික වැඩක් නෙවෙයි. විශාල ශාසනයකට අවශ්‍ය කරන යුග මෙහෙවරක් අපට ලැබෙන පෞද්ගලික ලාභය තමයි ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න ලැබෙන එක. අපි මේ කියන ආදර්ශය නිසා ඉස්සරහට වැඩ කරන්න ඕන කෙනෙකුට යායුතු මාර්ගය කියනවා. ඒක නිසා අපි මේ પરම්පරාව නිමි પરම්පරාවක් කරලා නැරෙන්නේ. තව කාට හරි කරන්න මෙන්න මෙහෙමයි අපේ මේ වැඩි හිතිය වැඩ කරලා ඇත්තේ කියලා පොඩි පරම්පරාවක් ඉතුරුවක් කරන නිසා මේ කරන වැඩවලදී විශේෂ කරතත් පෙළන තත්ත්ව, දවන තත්ත්ව ඇතුණත් අත්නෑර දිගට ගමන් කිරීමේ මේ සමුදේ සත්‍ය ජීවන් කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිය දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.